ස්වාමීන් වහන්සේ මේ නිනාචතුළු සීල දනාගින් අවසරයි අපි අද ගත කරන්නේ තුන්වෙනි දවසේ අපේ වැඩමුළුවේ මේ වෙලාව හැටියට අපිට කාලය කියලා තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා බලාපොරොත්තු වෙනවා මම ඒ ලිඛිත ප්‍රශ්න දිගේ සාකච්ඡාව කරගෙන යන්න නැත්නම් වැඩසටහන මෙහෙවන්න ඒ අතර වාර්ධිකාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අදහස් ප්‍රකාශ කරන්න මත ප්‍රකාශ කරන්න ප්‍රශ්න නගන්න ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම ඒකට ආරාධනා කරනවා යතර වාරිදි මම ලිඛිත ප්‍රශ්න ටික ඉදිරි කරන්න බලාපොරොත්තු කරු ස්වාමීන් වහන්සේ මා මුල්ම වතාවේ දින 10 භාවනා වැඩමුළුවකට ගිය විට දින 10න් දින 8ක් අධික වේදනාව මැද භාවනා කළා. ඉන්පසු කිසි දිනක භාවනා කරන විට එවැනි වේදනාවක් නොපැමිණියේ. නමුත් මෙවර ඊතරම් ප්‍රබල වේදනා නුවත් මේ වේදනා හා සමාන වේදනා නැවත භාවනා පරියංකයට වාඩි විකස පැමිණි. භාවනා කඩයිමක් කඩයිමකට කඩයිමකින් කඩයිමකට මෙවැනි වේදනා පැමිණේද කියා මා සෑත. ඒ සත්‍ය ඒ සත්‍යතාවයක් ඇද්ද කියා කර්ණයෙන් පහදා දෙනු මැනවි. දේරුවන් සරණයි. මේක සාමාන්‍යයෙන් අර කායනුපස්සනා වේදනානුපස්සනා අතර තියෙන සම්බන්ධතාවයේ ඒ වගේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේදී වේදනාව මුණ දෙන පැත්ත මේ දෙකම භාවනාවට සම්බන්ධයි. ඒ වගේ මේ ප්‍රශ්නේ නගන්නේ මේ භාවනා කඩයිමකින් කඩයිමකට මෙවැනි වේදනා පැමිණේද කියා මාසයත කියලා හැම වෙලාවෙදීම භාවනාවේදී විශේෂයෙන් මේක කියන්නේ විපස්සනා භාවනාවේදී වෙනදා නොදැනිච්ච තරම් සන්න ආසන්න වේදනාවක් එහෙම නැත්නම් දුකක් එහෙම නැත්නම් අපහසුයක්වත් මති වුණා නම් ඒක භාවනාවේ තව කඩයිමක් ඒක පෙන්නට පස්සේ විශේෂ විපස්සනා ඥානයකට දොරටුවක් කියලා. නැත්නම් මේ වේදනාවක් පැමිණලා ඒ වේදනාව හරහා යෑමෙන් තමයි අපි අපේ මේ ඉවසීමේ ශක්තිය උපේක්ෂාව නැත්නම් දුක පිළිබඳ වැටහීම තව ඉදිරියට යන්නේ. ඒ නිසා හැම වෙලාවෙදීම මේ අලුතෙන් වේදනාවක් පැමිණෙනවයි කියලා කියන්නේ භවනා අලුතෙන් ලැස්සී කියන එකයි. ඒකට බය වෙලා නැතර වුණොත් ඒ පැමිණෙන තියෙන ඥානය එහෙම නැත්නම් ඉදිරි ගමන බාධා වෙනවා. ඒක කොහොම හරි හරහා විනිවිද දැකගෙන ගියොත් වෙනත නොදැක්ක විදිහේ හිත දැඩිවීමක් ප්‍රතිශක්තිය වැඩි වීමක් ඉවසීමේ ශක්තියක් වැඩි වීමක් වෙනවා. එනිසා මහසී සාදු ස්වාමීන් වහන්සේ පොත ලියන වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ එක එක විපස්සනා ඥාන පහළින් වැඩි විස්තර කරලා විස්තර කරන හැම වෙලාවෙදීම ඉදිරියක් යනකොට වෙනද නොදැක්ක වේදනාවකට ගිහිල්ලා වෙනද නොදැක්ක පුරුෂ ශක්තියකින් වෙනද නොදැක්ක පෞරුෂත්වයකින් මුණ දීලා හරහ යෑමෙන් මේ හිත අලුත් කර ගන්න විපස්සනා ඥාන පහළ වෙනවා කියලා ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය වශයෙන් හිටියේ ඉන්නේ මේ බුදුමේ ඔය පණිතාභිවත් ස්වාමීන් වහන්සේ මම භාවනා කළේ ශාන්තියරදී ඒ ශාන්තිය කියලා තියෙනවා විපස්සනා වේදී වේදනාවක් ආවන ඒක සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා මතක තියාගන්නයි කියලා වේදනාව හරහා තමයි ඉදිරි ගමනක් සඳහන් වෙන්නේ උඟක් වෙලාවට මේ සුඛ වේදනාවලුත් එනවා නමුත් දුක්ඛ වේදනා තමයි මේ යෝගාවචරයගේ ඉදිරි ගමන පෞෂ්‍ය ගමනේ තියෙන තෙද පෞරුෂත්වයේ තීන්දුව කරන ඒ නිසා එදිනදා ජීවිතේ වගේ පසුබාහ නැතුව මේක ලාභයකට ප්‍රයෝජන කරන දෙයක් නෙවෙයි මේ හරහා මම ජීවිතේ තේරුම් ගන්නවා දුක තේරුම් ගන්නවා කියන හැඟීමෙන් ගියොත් ශ්‍රද්ධාව වීර්ය සතිය සමාධි ප්‍රඥාව කියන පහම අලුත් කරන ගතියක් තියෙනවා මේ වේදනාවක් හරහා යනකොට. ගර්ථර ස්වාමීන් වහන්සේ අනුසය කෙලස් හිත මතු පිටට එන අවස්ථාවන් හඳුනා ගන්න කෙසේද කරුණාකර පහදා දෙනු මැනවි මේක ඇත්තටම මේ අනුසය කෙලස් ඇවිල්ලා මම අනුසය කෙලස් කියලා කවදාත් පෙනී හිටින්නේ පෙනී හිටියත් අනුසය කෙලස් පෙනී හිටින්නේ කුසලයක් ආකාරයට කෙලේශක් විදිහට කුසල අනුසය කෙලස් පෙනී හිටින්නේ ඒක තමයි අනුසය කෙලස් වල තියෙන වංචනික ගතිය ඒක නිසා මේ අපි කෙරුවා නිස්සන්න මනේදී මාංශ දෝවන සූත්‍රයේ ඒකෙදී ਸਰවචනංශය පෙන්ලා තියෙනවා මේ පස් හොදාගෙන හොදාගෙන යනකොට රත්තරන් පස් එන්නේ එන්නේ එන්නේ රත්තරන් එනකොට ඒ රත්තරන් වල අන්තිමටම ඊටාම තුනි කහට ඒ රත්තරන් කැලි වටේ තියෙනවා ඒවා මකන එක මේ අර ගොරෝසු බොරළු ෆොන් මඩ අයින් කරනට වැඩිය අමාරුයි ඒක බොහොම සුද්ධ කෙරුවේ නැත්නම් රත්තරන් වල ගුණේ වටිනාකම එන්නේ නැහැ නිසා අන්තිමට මයින් කරන්නේ තුනි කහට වගේ හිතකට මේ විතර්ක වගේක් එන්න පටන් අර ගන්නවා ඒ විතර්ක පෙනු පෙනුමට නම් බොහොම මේ මානව හිතවාදී අභිවෘද්ධිය ගෙන දෙන විතක්ක වගේ නමුත් යෝගාවචරයාගේ භාවනා බාධා කරනවා ඒක කියනවා ඥාති විතර්ක ජනපද විතක්ක අමර විතක්ක අනවඤ්ඤති පරිසංයුක්ත විතක්ක සාබසක්කාර සංයුක්ත විතක්ක පරානුද්යතා පරිසංයුක්ත විතක්ක කියලා. ඒ කියන්නේ ඥාතීන් ගැන සිහිපත් වෙන්න පටන් ගන්නවා. ඒක පේන්නේ එතකොට නිකන් ලොකු මෛත්‍රිකෙන් කරුණාවකින් කරන දෙයක් වගේ. නමුත් ඒකේ වෙන්නේ සතිය කඩන. භාවනා කළ යුතු චිත්තක්ෂණේ ඥාතීන් ගැන කල්පනා කරට ජනපද විතක්ක කියලා ලෝකේ රටේ වෙන දේවල් මොනවද කියලා දැනගන්න තියෙනවා නම් හොඳයි ප්‍රවෘත්ති අහන්න තියෙනවා නම් හොඳයි කියලා කල්පනා වෙනවා. එතකොටත් වෙන්නේ වර්තමාන මොහොතේ චිත්තක්ෂණේ කැඩෙන එක. අමර විතක්ක කියලා જાතියක් එනවා ඊට පස්සේ තමන්ගේ ශරීරයේ තියෙන ලෙඩ රෝග ඇති නොවීමට මේ මේ ව්‍යායාම කරනවා මේ මේ ආහාර ගන්නවා මේ මේ විදිහට මම ශරීර සෞඛ්‍ය හදා ගන්නවායි කියලා විතර්ක රාශියක් වෙනවා තමන්ගේ නොමැරි ජීවත් වෙන්නත් පුළුවන් මට කියන තරමේ මෝඩ විතර්ක වගේක් ඒක. එහෙම නැත්නම් ලාභ සංයුක්ත පරිසං ලාභ සක්කාර සංයුක්ත පරිචක්ක විතර්ක ලාභ සක්කාර සංයුක්ත පරිසංයුක්ත විතක්ක කියලා මේ කොච්චර දෙල්ලමක් කරුවත් භාවනාවෙන් හරි කමන්නේ කියා කර හොයාගන්න ඉතින්. මේ කටට කියලා දීලා හරි ලාභය සත්කාරයක් ලබා ගන්න. එහෙම නැත්නම් කීර්ති ප්‍රශංසාවක් ලබා ගන්න. එහෙම නැත්නම් මේකෙන් හෝ තණ්හා මාන දිට්ටි වඩන මම දැන් භාවනා කරන්නේත් මම අනික් කට්ටිය වගේ නෙවෙයි කියලා ඒකෙන් කීයක් හරි ප්‍රපංච කරන හිතිවිලි වගේක් එනවා. එහෙම නැත්නම් පරානුද්දායට පරිසංයුක්ත විතක කියලා අනුත්යයට උදව් කිරීමේ ආශාව. මේ සෑම දෙයක්ම අනුසය කෙලෙස්වල මේ මිනිස්සයා කෙලින් ගහන්න බැරි නම් වටෙන් ඇවිල්ලා ගහන ගැහිල්ලක් ගන්න. ඉතින් ඒ නිසා ඒව විතර්ක වශයෙන්ුත් මේක සතිය කඩනවා එකක් වශයෙන්ුත් මේක මිත්‍ර ප්‍රතිරූපකෙක් මිත්‍රෙක් නෙවෙයි කියලා තේරෙන්නේ නැහැ මොනම තාලකින්වත් කවුරු හරි ලෑස්ති වෙලා ගියනක් තමයි. ඒ එනකොට හිතෙන්නේ මේ අනිවාර්යයෙන්ම ශාසනය පැවැත්මට එහෙම නැත්නම් අනුන් කෙරේ අනුකම්පාවෙන් කළ යුත්තක් කියලා. ඉතින් ඔද්දල් වෙච්ච හිතට මේ වගේ හිතවිල්ල කාපු ගමන් බොහොම ඉස්සරහට පැනලා බාරගත්තොත් ඒක අනුසයක් වෙනවා. නැත්නම් අනුසය ක්‍රියාත්මක කරන පැත්තක් වෙනවා. එතකොට වර්තමාන මොහොතේ හිත පැවැත්වීමට එක බාධාවක් කියලා කල්පනා වෙන්නේ නැහැ. ඒක නිසා මේක මේ පැත්ත මේ අනුසය පැත්තදී මේ විතර්කවල තියෙන වංචනික ස්වභාවය තේරුම් ගැනීමේදී ගී ඇත්ත උඟ පල්ලයි. මොකද ඒ ඇත්තට හිතා ගන්න බෑ මේ හයේ දෝෂයක් තියෙනවා. පැවිදි වෙච්ච එක්කනා නම් අබිනිෂ්ක්‍මණය කරනකොට ඕක ටිකක් හිතලා බලලා තියෙන්නේ ඥාතින් ගැන හිතලා බලලා තියෙන්නේ අනුරුද්ධව කිරීමට වැඩිය තමන්ගේ වැඩේ කරගන්න ඕනේ කියලා හිතලා බලන නිසා ඒ කෙනෙකුට මේ පණිවිඩය දිරව ගන්න පුළුවන් හපා ගන්න පුළුවන් නමුත් ගිහි කෙනෙකුට මේක කියපුවා මෙතනෙවම අකරුණාවන්ත එහෙම නැත්නම් කිසි කැක්කුමක් නැති ආත්මార్థකාමී අදහස් වශයෙන් තමයි පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ පොතේ නම් මේක සඳහන් වෙලා තියෙනවා නමුත් මේක sannivedanaya කිරීමේදී හුඟක් වෙලාට බනට කියන්න යන්නෙත් නැහැ. මොකද කිව්වට පස්සේ තේරුම් ගන්නට වැඩිය තේරුම් නොගන්න වැඩි. අනුර උදව් කරනවා කියන එක මොකද්ද තියෙන වැරද්ද? Taman ලෙඩ නොවි ජීවත් වෙනවා කියන එකේ මොකද්ද තියෙන වැරද්ද? කීයක් හරි මේකේ හම්බ කරගන්නවා කියන එක මොකද්ද තියෙන වැරද්ද කියලා එහෙමනේ හිතන්නේ ඒක නිසා ඒ හරහා අනුසය කෙලස් ක්‍රියාත්මක වෙනවා වංචනික ස්වරූපේ ඒක මේ දාර්ශනික පැත්තෙන් බලනවනම් අල්ලන්න පුළුවන් ආගමක් පැත්තෙන් සදාචාර පැත්තෙන් මානව හිතවාදී පැත්තෙන් කියොත් දෙපාරක් අහුවෙ. දාර්ශනික පැත්තෙන් නම් කියන්න පුළුවන් මේ යන ගමනේදී ගමන පළල් වුණොත් වේගය අඩුයි. ගඟ පටු වුණොත් වේගය වැඩි. ඒ නිසා හැකිතාක් දුරට තමන්ගේ ආબોධය ඉස්සර කරගෙන මිස මේ වටේ ගාගෙන මේ බහුජන සේවාවක ස්වරූපයෙන් මේකට යන්න බෑ. තමයි ගියාට පස්සේ නම් පිරිසුදු වුණාට පස්සේ නම් ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒ නිසා මෙතන මහායාන බුද්ධ ධර්මයි තේරවාද බුද්ධ ධර්මයි අතර ප්‍රධානම වෙනස මත වෙනවා. මහායාන බුද්ධ ධර්ම කියනවා මේ සියලු ලෝක සත්වි නෙවෙයි තනකොළ උයනේ තියෙන තනකොළ බෙත්තක තනකොළ තනකොළයකුත් නිවන් දකින්නක මන් නිවන් දකින්නේ අනිත් ඔක්කොම නිවන් දකින්නේ මම බොහෝ සම්භාර පුරනවා කියලා අදහසක් ඇති කරනවා. ඒ නිසා අද ලෝකේ ඉන්න ජනගහනේ බෞද්ධ ජනගහනේ 98%ක්ම මහායාන. මොකද ඒගොල්ලන්ට තේරෙනවා අනුභව කිරීමේ තියෙන වටිනාකම. තේරවාදී කියනවා මේ ගංශපා බිස්නස් අයින් කරලා ගොනාය කරත් විකුණලා තමන්ගේ වැඩක් කරගන්න. එතකොට 100%ක්වත් නැහැ. තේරවාද බෞද්ධයෝ ලෝකේ. තේරවාද බෞද්ධයන්ගේ 100%ක්වත් නැහැ. අනුසය කෙලෙස් අඳින. ඉතින් හිතාගන්න අතින් ගණන් කරන්න පුළුවන් ගාණක් තමයි ඕනම වෙලාවක ලෝක ජනගහණයෙන් මේ භාවනාව මොකටද මොකද්ද මේකෙන් කරන්නේ කියලා තේරුම් ගන්න අඩු ගන්න සුත්ත මේ වශයෙන්වත් තේරුම් ගන්න තරම් ඍජු දර්ශනයක් ඇති කෙනෙක්. සුද්ධි දෘෂ්ටියක් ඇති කෙනෙක්. ඍජු යෝනිසමනස්කාරයක් ඇති කෙනෙක් තමයි. ඉතින් එහෙම මේ ලක්ෂයක් සෙනගතරින් බලලා මේ මනුස්සයා Tamange වැඩක් බලා ගන්න කෙනෙක් කියලා හොයන්න පුළුවන් නම් ලෝකයේ කල්යාණ මිත්‍රන්ගේ ඊග නැහැ. ඊග වෙලා තියෙන්නේ කල්යාණ මිත්‍රන් වශයෙන් පෙනී හිටින විශාල පිටසක් අඳුර හැරපෑවට ඒ එක්කෙනෙක්වත් Tamange වැඩේ බලා ගන්න අනුන්ගේ වැඩ බලන්න ගිහිල්ලා ගෙදෙට්ට මර්ගාතෙත් ගෙදෙට් ලෝකෙට පරකාසෙ සෙල්ලමක් යන. ඕක තමයි ආගමයි ධර්මයේ අතර වෙනස. ඉතින් මේක දැනගත්ත දවසේ තේරෙනවා මේ අවුරුදු 2600 ඇතුළතම ඕක තමයි සින්දුව. පදාකත් වෙනසලා නැහැ. හැමදාම මේ ජනප්‍රිය බුද්ධ ආගමට ඕන තරම් සෙනග ඉන්නවා. Tamange වැඩේ කරගන්න ගියාම ඒක වෙන්නේ ආත්මార్థකාමීකමක් විදියට. මොකද මේ අනුසය කෙලෙස්වල තියෙන මේ වංචනික ස්වභාවය. එනිසා එනකොට කොයි වෙලාවෙත් එනවා මේක. නමුත් අනුචය කෙනෙක් කොටු කරලා අල්ලනවා කියන එක අල්ලනකොටම එයා වැටෙනවා. අනුසය කෙලෙස්සල නෑ රණ්ඩුවක් කරන දෙයකට දැක ගත්ත ගමන් උඹ එන්නේ මිත්‍යා ස්වරූපයෙන් හතුරෙක් කියලා දැනගත්ත ගමන් එයාට ඒ සෙල්ලම කරගන්න බෑ. නමුත් අපිට තේරෙන්නේ මිත්‍රෙක් ස්වරූප. ඉතින් අපි ආ ගෙදරට ගිහලා තියන ඇඳේ තියන බුදි කරව ගන්න. ඉතින් බුදි කරලා පස්සේ කරන්න ඕන දේ කරලා යනවා. ඉතින් ඒ නිසා කවුරක්වත් නෙවෙයි මේ මේකේ ගැඹුරකුත් නෑ. මේකේ තියෙන සට ගතියක්. මේකේ තියෙන මායාවී ගතියක්. ඉතින් වංචනික ගතියක්. ඉතින් ඒක කොහොමද කෙනෙකුට sannivedanaya කරන්න කියන එක සංසාරේ බය හරහා තමයි පෙන්වන්න තියෙන්නේ. අනුසය කියලා සම්බිලාම ආයත් කරකෝලා සංසාරට කරලා තාරි. අතාරින්නේ මෙන්න මේ වගේ හිතසුවවාදී මානව හිතවාදී අනුන්ට උදව් කරන ආදී අදහස් වලින්. ඉතින් ඒක තේරුම් අර ගන්නවා කියන එක අමාරුයි. කියන මිද්දය තීන මිද්ද වගේ දේවල් එන්නේ පරිඋත්ථාන අවස්ථාවේ අනුසය අවස්ථාවේදී තීන මිද්දක් එන්නේ නැහැ තීන මිද්දේ સમાપ્ત කරගෙන තමයි අපි යන්නේ අනුසය කෙලෙස් වලට තීන මිද්ද වැටෙන්නේ පංච නීවරණ ධර්ම වලට ඒකෙදිත් අනුසය නැතුව නෙවෙයි නමුත් තීන මිද්දත් එක්ක වැඩ කරද්දී ඊට බොහොම ගොරෝසු කෙලෙසයක් ඒක මේ වංචනික ගති නැතුව නෙවෙයි තීනමෙද්දී. නමුත් ඒක ඕනම කෙනෙකුට තේරෙන මොකද භෞතික ලෝකයේ පවා තීනමෙද්දී තියෙන මනසට දියුණු වෙන්න බෑ. කම්මැලිකම තියෙන මිනිහට දියුණු වෙන්න බෑ. මොකද අනුසේම නෙවෙයි. අනුසේ ධර්ම ඕන භෞතික සම්පතක් කරන්නේ. ඇත්තටම අනුසේ ධර්ම තියෙන එකනට භෞතික සම්පත් වැඩි. භෞතික සම්පත් උපේන එක පිළිබඳ හොඳ දක්ෂණය පහළ වෙන්න පටන් ගන්නවා. නමුත් ඒ ලැබීමෙන්ම යාගේ ආධ්‍යාත්මික ගමන බාධා කරනවා. ගමන පළල් කරනවා. වේගය අඩු කරනවා. ඒක නිසා හරියට එතෙන්දී බරු අයින් කරගෙන වැඩි බර ගමනට කරදර නිසා හරියට පෙත සකස් කර ගන්නවා කිව්වහම මේක කියන්නේ ගොවියා කප්පාදුවක් කප්පාදු පිහක් කරන තමන්ම වාවපු භෝගයේ අනවශ්‍ය අතු කපලා දානවා තමා විසින්. ඒ වගේ එකක් තමයි විපස්සනා අධිකරණේ තමා විසින්ම වමන ලද භෝගයේ අනවශ්‍ය අතු කපලා දානවා. කප්පාදුවක් තියෙන්නේ ඔය විපස්සනායි. අනුසය ක්ලේශ වශයෙන් තියෙන්නේ රාග ద్వේෂ මෝහද. ඒ වගේ බොහොම ලේස බොහොම සියුම් අවස්ථාවක්. රාග ద్వේෂ මෝහයේ බොහොම සියුම් අවස්ථාවක්. ඒක පෙනී හිටින්නේ මානව හිතවාදයක් විදියට. එහෙම නැත්නම් අභිවෘද්ධිය බලන කෙනෙක් විදියට, සෞඛ්‍ය සම්පන්න වෙන්න හදන කෙනෙක් විදියට වගේ පෙනී හිටින. ඉතින් වැලිබැලමට නරකක් නැහැ නේද? නමුත් අන්තිමට කරකවන්න ගිහිල්ලා රාගෙම විකෘතිය, ද්වේෂෙම විකෘතිය, මෝහෙම විකෘතිය තමයි මේ ස්වරූපෙන් පෙනී හිටින්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමත සමාධිය තනින්ච ප්‍රතිපද විඥානයත් අතර ඇති වෙනස්කම් පහදා දෙන්න මැනවි මම මේ ප්‍රශ්න වැඩි ගන්නෑ මොකද මම කිව්වා මේ සතිය ගැන යන ගමනක් මම අරගෙන යන්න හදනවා මාව සමාධිය පැත්තට සමතේ පැත්තට ඒක ඉතින් කාගෙත් හැටි අහුවෙන්නේ නැති එක මගේ වැඩේ. ඒක නිසා මම මේක බනට එකතු කරන්න කොහොමද කොච්චර જાති කෙරුවක්වත් හැරෙනකොටම ගඳෙන් මට කියයි. මොකද මම මේ රිට්‍රීට් කරන්නේ සතිය වඩා. ඔක්කොම හදනවා මට සමාධිය කියලා දෙන්න. දැන් මට සමති කියලා දෙන්න. මම ඊට තරහ නැහැ. මට ට්‍රක් එක ක්ලියර්. මම මේ ටික මේ අපේ ධර්ම දේශනාවලට සම්බන්ධ වෙනකොට ධර්ම දේශනාවලට මේ සමහර පැති විස්තර කිරීමේදී හුඟක් ඕන වෙනවා. ඒක මම අර ගන්නවා. මේ මේ වගේ වෙලාවට මම ගන්නෑ. මොකද ගත්තොත් එහෙම මම අර මේ මම පාරෙන් පිටපැන්න වෙනවා. කරු ස්වාමීන් වහන්සේ තුන්වෙනි දවසේ පැවැත් වූ ධර්ම දේශනාදී වහන්සේ දේශනා කළ විඥානයේ මායාකාරීක ලෙස. එසේනම් උතුම් නිවන මායාකාරී තත්වයක්ද? කේවත් සූත්‍රයේ සඳහන් වෙනවා විඥානං අනිදසරං අනන්ත සම්බතෝ බබං ආදි වශයෙන්. මෙච්චදී මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඇත්තටම මේ මේට අවුරුදු 2600කට ඉස්සෙල්ලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ විඥානයේ මායාකාරී කියලා. මම කිව්වේ ඒ කියූප එකක් ගප්පහුවේ. ඒ නිසා මම කියප එකක් නෙවෙයි නඩුව දාන්න බුදුහාමුදුරන්ට විරුද්ධව ඒකට බුදුහාමුදුර උත්තර දෙයි. මේ ඒ වගේම මේ ඒක සනාහතන රත්සත්‍ය විඥානයේ පෙනී හිටියට අපිට හිතසුව කෙනෙක් විදිහට ඒක ඒකාන්තයෙන්ම අපිට ඕන න්‍යාය පත්‍රක නෙවෙයි වැඩ කරන්නේ. විඥානේ තන්නේ කර අපිට කැරට්ටලේ පෙන්ලා බරද්දන එකයි කරන්නේ. බූරුවක් පැනගෙන කැරට්ටලේ පෙන්ලා බරද්දනවා කියන නිදර්ශනය තමයි තියෙන විඥානේ අපිට මේ දේවල් දෙකට බෙදලා දෙක ගැටන. ඒක තමයි විඥාණයෙන් කරන්නේ. ඒ කරන විඥානයේ හැම වෙලාවෙම දෙන්න ගැටෙන්න ගැටෙන්න විඥානයේ ප්‍රධාන පොහොර ලබා ගන්නවා. මේ සුද්ධ අපිට කිරුවෙත් ඒකම තමයි. මේ දෙන ගැටලා ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන සිස්ටම් එක තමයි විඥානයත් කිරුවේ. ඉතින් අපිට සුද්ධ නෙවෙයි සුද්ධිතම කෙරෙන්නේත් ඕක තමයි කොයි වෙලාවෙත් අපිට හැම වෙලාවෙම දෙකකට බෙදන්න ඕනේ කොයි දෙයක් හරි රස විඳින්න. එක වෙච්ච ගමන් රස නැති වෙනවා. ආස්වාද ප්‍රසවාස උනත් වෙන් වෙන්ව තියෙනකොට හරියට වෙන් කළා කීයක දෙක එකතු වෙච්ච ගමන් නින්දර වැටෙනවා. නීරස වෙනවා. එතකොට විඥානේ හැංගෙනවා. එතකොට භාවනා එපා වෙනවා. ඒ නිසා විඥානේ තියෙන මායාකාරී ස්වરૂපේ වැඩියෙන්ම පේන්නේ විඥානේ මතු පිටට එන්නේ. විඥානේ ඇතුළට යන්න යන්න අනිදස්සන විඥානේ බවට ඒ නැත්තම් නිදර්ශනය කරන්නේ නැත්තන්ට යනකොට ඒ විඥානේ නික්ලේශී තත්වයකට අපපතිච්චිත තත්වයකටපත් වෙනවා. ඉතින් මේක ඇත්තටම ඔය අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ අපි පහුගිය දවස්වල ලැබුවා 6 7 8 දේශනා ඒ වගේ හුඟක් විස්තර කරනවා ඒක එක එක එක නිදර්ශන තමයි විස්තර කරනවා ඒ නිසා මේකත් මම තියා ගන්නවා අපේ ඉස්සල ප්‍රශ්නයත් එක්ක මේ කියපු මේ අනිද්‍යපත් විඥානයේ එනතම මේ අනිදර්ශන විඥානයේ වගේ දේවල් ඒක මේ විඥානයේම පරිණාම අවස්ථාවල් ඉතින් ඒක මේ සාමාන්‍ය නිවනේ නිවීම දේශනා බලනකොට ඉන්ද්‍රියපද්ද විඥානේ ඉන්ද්‍රියපද්ද නොවිච්ච විඥානේ සහ අනිදසන විඥානේ කියලා විඥානේ අවස්ථා තුනකට සුද්ධ වෙනවා පිරිසිදු වෙනවා ඉන්ද්‍රියපද්ද විඥානේ තමයි පෘථග්ජනයන් අතර තියෙන්නේ ඉන්ද්‍රියන් හා වෙන් වෙච්ච විඥානයක් තමයි ඒත් විඥානයක් සමාධියට යනකොට තියෙනවා. නමුත් ඒකෙත් තියෙනවා ওই කියන කෙලස් කහට. ඒවත් අයින් කරලා පස්සේ විඥානය අනිදස්සන විඥානයක් බවට සඳහන් කළා තියෙනවා. ඒකට වෙන නමක් දාන්න බෑ. හැබැයි විඥානය ගෙවිලා ඉවරයි. ඒක හරියට කියනවා නම් මේ 107 මේ අම්ල අම්ල ද්‍රාවණයක් 103ක විතර තියෙන අම්ල ද්‍රාවණයක් ගත්තාම මේක හොඳටම pH 7 තියෙන වතුරට වැඩිය හුඟක් වෙනස් ලකුණු පෙන්වනවා. ඊට පස්සේ ඒකට වතුර එහා සමාන ප්‍රදේශයක් දානකොට ඒකේ pH අගේ වැඩි වෙන වැඩි වෙලා වැඩි වෙලා කියලා අන්තිමට pH අගේ 7ට එනකොට ඒකේ අම්ල මොකක්වත්ම තියෙන්න බෑ. ඒක සුද්ධ ආසුත ජලය. නමුත් ඒකෙත් කිය හැකි ඊටාම තුනීම තන්නුකම ආම්ලය තමයි pH 7 කියන්නේ. නමුත් ඒකේ ආම්ල ගති නැහැ. වෙන කියන්න ක්‍රමයක් නැහැ. ආම්ල කියන වචනේ හරහා යනවා නම් pH 7 කියලා කියන්නේ ඊටාම තුනීම ද්‍රාවණය. ආම්ලයක තියෙන උලන් තුනීම තන්නුකම ආම්ලය. මොකද්ද කියලා? ඒ වගේ තමයි විඥාන පිළිබඳ බුදුරජාණන් වහන්සේ මේවට කියන්නේ මේ පද පෙරලි කියලා ඒ පදේම පාවිච්චි කරලා ඒකේ නැති බව පෙන්වනවා ඒ පදේ. ඒ නිසා විඥාන අනිදස්සන විඥාන කියන එක හුඟක් වෙලාවට ගිහිල්ලා කරකැවේ නැහැ, පටලැවේ නැහැ. විඥානේ නැති බව විඥානේ හරහම විස්තර කරන්න හදන ගතියක් තමයි ඒකේ තියෙන්නේ. බලමු ධර්ම දේශනාට ඒක එකතු කරලා පුළුවන් ප්‍රමාණයෙන් සූත්‍රවල කරුණු ඒ වගේම සුත්තමී ඥානෙ පැත්තෙන් යම් ප්‍රදේශයකට ඉන්නේ වෙන විදිහකට කියන්න පුළුවන් මේවා නොදැනගත්තයි කියලා නිවන් දැකීමට එච්චර තද බාධාවක් නැහැ. මේක වැදගත් වෙන්නේ තාටර කියලා දෙන්න. එහෙම නැත්නම් ਸਰවඥන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මයක් තේරුම් ගැනීමේදී අපිට මේ වචනවල තියෙන විවිධ අර්ථකතන අවශ්‍ය වෙනවා. රූපේ, වේදනා, සංඥා, සංකාර, විඥානෝ පහේම මට්ටම් 3-4ක් පෙන්ලා දීලා තියෙනවා. ඒ මට්ටම් තුන හරහාම ගියාට පස්සේ තමයි හැම දෙයක් දිහාම විපරිණාමයක් වෙන්නනවා. ඒ නිසා අයුවා කෙලසුනාට පස්සේ පෘථග්ජන ලෝකයක්ම වෙන අතර ඒකම පිරිසුදු කිරීමෙන් ඒ හරහාම නිවන විස්තර කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව වඩන අතර නිතර ද්වේෂය ඇතිවන්නේ ඇයිද කර්මා කර පහදා. මේක ඇත්තටම වඩන කෙනා දන්නවා. වඩනගෙන යනවා මෛත්‍රී වඩන්නෙම මේ මේක මේ ප්‍රශ්නේ බොහොම ලේසි කෙටි උත්තර දෙන්නේ මෛත්‍රිය වඩන්නේ ද්වේෂ චරිත. මෛත්‍රී භාවනා රෙකමන්ඩ් කරලා තියෙන්නේ ද්වේෂ චරිතින් ද්වේෂ චරිතයට මෛත්‍රී යෙදුවට මෛත්‍රී වැඩ කරන වෙලාවේ සමහරලාට මේ වංචනික ස්වරූපයෙන් වැඩ කරන්නත් ඉඩ තියෙනවා. සාමාන්‍යම ද්වේෂ චරිතය. ඒක නිසා ඒ හරියට තුවාලේ වනමුකේ පෑදුවාට පස්සේ බෙහෙත් දාන්න තුවාලේ සුද්ධ කරාට පස්සේ ඒක ඔද්දල්නේ. උලන් වැදුනත් රිදෙනවනේ. ඒ වගේ මෛත්‍රී භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ද්වේෂ චරිතය විශ්සිල්ලක් වෙන්න පටන් අර ගන්නවා. ඒක නම් සාමාන්‍ය මේ තර්ක ක්‍රමයට වෙන එකක්. ඒ වගේම මේ ඇතුළත තමන් මෙතෙක් හැඟුම් පිට කරලේ ද්වේෂ ජනක වචන ප්‍රකාශ කරලා ද්වේෂ ජනක ක්‍රියා කරලා ඇයි ඒක දැන් මෛත්‍රී භාවනා නිසා වහලා දැම්මට පස්සේ චෛතසික මට්ටමේ මේක ඇවිස්සෙනවා. ධාම් පුද්ගලක වෙනසක් වෙලා නැහැ නේ මේක తాවකාලිකව පෙන්ට් අප් වෙනවා. ඇතුලේ කසක වෙනවා. කසකයිල එළියට ගියාම වෙනතට වැඩිය බොහොම සරට මෛත්‍රිය වෙනවල ද්වේෂේ කැට කැට එළියට එනවා. එන්න ටිකක් දියාරුවට එන එකනේ. කැට වශයෙන් එළියට එනවා. ඒකට තින් මොනවා වෙනවද කියන්නේ. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා මේ වගේ බෙහෙත් කරනකොට විසංකොටුවකට ගිහිල්ලා කරනවනම් භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා කරනවනම් අනික් කට්ටිය දැනගන්න ඕනේ මෛත්‍රී භාවනා කරන කට්ටියත් එක්ක පරිස්සමෙන් ආශ්‍රය කරන්න. ගෙවල් වල ඉන්න අයට තේරෙන්නේ නැහැ. ගෙවල් වල ඉන්න කෙනා භාවනා කරනකොට විවේක මේ අපි සංසුන් වෙන්න ඕනේ කියලානේ සාමාන්‍ය මිනිස් හිතන්නේ. නමුත් භාවනා මධ්‍යස්ථාන වල ඉන්න දැනගන්න ඕනේ. සාමාන්‍ය මනසට වැඩි අමාරු ওই මෛත්‍රී භාවනා කට්ටියත් එක්ක ජීවත් වෙන එක. මොකද එයාටත් කන්ට්‍රෝල් එකක් නැහැ. මෛත්‍රී කියලා කරන්නේ අපි අර පිටින් හිර කරන එක නෙමෙයි. ඇතුළත වෙනසක් වෙන්නේ නැහැ. ඇතුළත වෙන්නේ හරියට වෙන්නේ විපස්සනා විතරයි. මෛත්‍රී භාවනා කරනාට එළියට එන හිල්ලට පොරොප්පයක් ගන්න එක විතරයි. ඉතින් ඇතුළේ වෙන්නේ මොකද්ද? දැඩි වෙන. මේක ටෙන්ෂන් එක ඊට පස්සේ ඒක පිට කරන්නේ එක පාරට අර ටයර් එකේ හුලන් යනවා වගේ. ටයර් එකේ හුලන් වැඩි වුණාට පස්සේ පුපුරනකොට ඩෝන් ගාලා යනවා වගේ එළියට යනවා. ඒක නිසා මෛත්‍රියෙන් කෙරුවත් කරන්නේ తాවකාලිකව යටපත් කිරීලා ඒ වුණාට ඒක ඇතුළත පීඩනේ වුණාට පස්සේ පිට නොකර හිටියොත් ඇත්තටම බයක්. ඇත්තටම මානසික අසහනයක් එනවා. එලාදී පිට වෙන එක හොඳයි. පිට වෙච්චාම බලානින් එකනට වෙන්නේ මෛත්‍රී භාවනා කරන්න ඉස්සරටත් වැඩිය දැන් වැඩියෙන් කේන්ති යනවා කියන එකක් තමයි තියෙන්නේ. මාංශ ආහාර ගන්න එක කටට නැද්ද? අහ් බුදු එන අතර ওই ප්‍රශ්නේ ඔබම අහුවා මං ඉන්නකොට පන්දි ස්වාමීන් වහන්සේගෙන් ඒ පඬිසාංශ කිව්වා කැලේ ජීවත් වෙන කෙනෙක් වරඟතව ඉන්න කෙනෙක් දිවිමස් සිංහමස් කොටිමස් කණ්ඩෙපයි කියලා මොකද ඒ දිවි සිංහ කොටි කියලා කියන්නේ මුර්ගයෝ උන්ගේ ගඳ වදින රුම් පැනලා කණ්ඩ ඉඳ තියෙනවා. කැලේ ඉනකොට උන්ගේ උන් මරාගෙන කාපු ගඳ. එහෙම නැත්නම් කිසි සැනක සඳහන් වෙලා නැහැ. මෛත්‍රී භාවනාත් එක්ක මේ දෙකේ සම්බන්ධයක් එහෙම සඳහන් කළා. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා කියලා කියනකොට මාංශ ආහාර ගන්නකොට එතන අපි පොඩක් ගැටීමක් ඇති වෙනවා නේද අපි ගැටෙනව නම් ගන්න එපා තමන්ට තේරෙනවා නම් තමන් මගේ කරන මෛත්‍රියට බලපානවා කරුණාවට බලපානවා කියලා ගන්න එපා. හැබැයි නොගත යුතුයි හෝ ගත යුතුයි කියලා අපිට ජන විඥාණයට අදහසක් දෙන්න බෑ. මෛත්‍රී කරන්නයි මාස්මාළු කන්න එපයි කියලා පොදු ජනයට අපිට බණ කියන්න බෑ. මොකද මේ කාලා වුණත් මෛත්‍රී කරන්න පුළුවන් ඇත්තෝ ඉන්නේ ඉතියා. එහෙම නැත්තම් Tamand හොඳ නැත්තම් ඒ ස්වාමීන් වහන්සේ මට උගන්වපු බුරුමේ ස්වාමීන් වහන්සේ මස්මාළු කෑම පිළිබඳව හරි විවුර්තයි. නොකන නොකන අයට බයි. ඔබ නොකවට කමන්නේ කාටවත් කියන්නේ. ඔක බුද්ධ ධර්ම නෙමෙයි කියලා. හැබැයි එච්චර දොස් කිව්වට ඒ ස්වාමීන් මස්මාළු කන්නේත් නැහැ. ඒ වැඩියම උනොත් මේ මේ කුකුල් මස් කන්නවලු. එනත ඒ ස්වාමීන් ගාන ඒක කොහොමවත් මහතයි. හැබැයි කියනවා මේක මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පටලවන්න එපා. බුදුරජාණන්සේ මස් මාසු කාලක් තියෙනවා. ඛණ්ඩ දේශනා මේ උපදේශුත් දීලා තියෙනවා යම් යම් තැන්වල මේ මේ කම්මස්ජාති කන්න එපයි කියලා ලයිස්තුකුත් දීලා තියෙනවා. ඒකේ තියෙන සිංහ මාස්, තීපි මාස්, කව මේ කොටි මාස්, නයි මාස්, බලු මාස්, මනුස්ස මාස් ආදි වශයෙන් චතුරංග සේනාවේ ඉන්න ඇත්මස් අස්මස් 10 දීලා ඔබ කන්න එපයි කියලා තියෙන හේතු පෙන්නලා තියෙනවා. ඊටු මස් පිළිමත ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒකදී මෛත්‍රී භාවනා කරන්න ඇති කියලා එහෙම ලයිස්ට් කරලත් නැහැ. සමතරාම තුල ඔය මේ මෛත්‍රී භාවනාව යක්මෙන් යටපත් කරන ගැටියක් තියෙනවා නම් විපස්සනා නාම තුලින් යටපත් නොවන විදිහට මෛත්‍රී කරන්නේ. ඒ විපස්සනාවේදී මෛත්‍රියට කතාවක් නැහැ. ද්වේෂය එනකොට ද්වේෂය ද්වේෂ වශයෙන් දකින්න. මෛත්‍රී කියන්නේ අද්වේෂයනේ. කියන්නේ ද්වේෂයට ගාන බාම් එක නෙමයිති කියලා කියන්නේ. අරකේම නෑ ද්වේෂය කෙලින්ම බලන්න බලන්න. ද්වේෂය එනකොට ද්වේෂයේ එන්නේ ඉස්සලා මෙහෙමයි ද්වේෂය තියෙනකොට මෙහෙමයි ගියාම මෙහෙම. ද්වේෂයේ මුලමඳාක බලලා ඒකත් එක්ක කෙලින්ම ද්වේෂයේ ස්වභාව ලක්ෂණ ආબોධ කිරීම හරහා ද්වේෂය අඳුනා ගන්න හදන මිසක් ද්වේෂය සප්‍රෙස් කරන්න යන්නේ. යටපත් කරන්න යන්නේ. ඒක නිසා ඒක අමාරුයි. ඒක අමාරු කටේ තමයි මෛත්‍රී භාවනා කරන්න කියන්නේ මෛත්‍රී භාවනා කරන එක හිරිවට්ටලා වගේ මේ මෛත්‍රී හරහා හිරිවට්ටලා එන ද්වේෂය නතර කරනවා නතර කරුවට උපේන ප්‍රභවේ නතර වෙලා නැහැ පිට කරන එක නතර වාචසිකව සහ කායිකව පිට කරන එක නතර වුණාට ඉතින් ඇතුලේ ඒක ඉතින් මේ පීඩගනේ ඇති කරන්න පටන් ගන්නවා ඒ සමබර වුණේ නැත්නම් ඉතින් කොතනින් හරි ඇතුලේ අර හට ගැනීම නතර වෙලා නැති නිසා කොහෙන් හරි පුපුරලා යන්න ඉඩ තියෙනවා. මේ මේ මේ ප්‍රශ්නේ අහන්නේ කනල තියෙන මෛත්‍රී භාවනා වඩන අතර නිතර ද්වේෂය ඇතිවන්නේ ඇයිද කරුණාකර පහදා දෙන්න. Ah, මේකට නම් මට හිතෙන උත්තරේ වෙන්නේ මෛත්‍රී භාවනා යම් කිසි කෙනෙකුට රෙකමන්ඩ් කරන්නේ එයාට ද්වේෂය අධිකනම් තමයි. ද්වේෂය නිසා ගැටුම වැඩි එක්කනට කියනවා මෛත්‍රී භාවනා කරන්න කියලා. ඉතින් මේ මෛත්‍රී භාවනාව හරි හැටියට කෙරෙන්නේ නැත්නම් නැත්නම් මෛත්‍රී භාවනාවේ හරියට මේ මේ අවශ්‍ය කරන මූලයට වදින් නැත්නම් මෛත්‍රී භාවනා කෙරුවයි කියලා වෙනසක් නෑ අර ද්වේෂයේ පුදුම පුදු රුදු තාලෙට පිට වෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා මේ මෛත්‍රිය සාර්ථකව වෙන්නේ නැති නිසා මෛත්‍රී භාවනාව සමත මට්ටමින් හෝ සාර්ථකව වැඩි වෙන්නේ වැඩ කරන්නේ නැත්නම් ඒ තිබුණ ද්වේෂය පුරුදු තාලෙටම පිට වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ කෙනා කවුරු හරි අපේ වැඩ පිළිවෙලට ඇත්තටම සතියට තමයි. නමුත් මේ ප්‍රශ්න කරන එකනා කියනවනම් මෛත්‍රී භාවනා වඩන අතර කියන වචන හතරේ තියෙන තේරුම Taman වඩන්නේ කොහොමද කියලා. එතකොට පුළුවන් වෙනවා වෙන වෙන්න ඕනේ නැත්නම් උදව් කරන්න ඕනේ මේක සාර්ථක විදිහට මෛත්‍රී වඩන්නේ කොහොමද කියලා දෙන්න. නමුත් මේ මෛත්‍රී භාවනා මෛත්‍රී භාවනා වඩන අතර කියන එක මේ සාමාන්‍ය වචන වලින් කිව්වට ඇත්තටම ද්වේෂය පරිඋත්තාන මට්ටමින් යටපත් කරන්න පුළුවන් සාර්ථක ක්‍රමයකට මෛත්‍රිය වඩුණා නැද්ද කියන දන්නේ. එහෙමනම් බේත වදින්නේ නැහැ. එතකොට අර පරණ ද්වේෂය ඒ තාලෙට මෙනවා. මං කිව්වේ ඒකේ තියෙන විකෘති ස්වරූපේ විකෘතින ප්‍රകൃතියෙම එන්න පුළුවන් මෛත්‍රී කෙරුවට මෛත්‍රී වැඩ කරන්නේ නැත්තම්. ඒ නිසා ඒක විස්තර කරන්නේ නැතුව තමන් කරන හැටි පිළිබඳ විස්තර කරන්නේ නැතුව ද්වේෂය එන එක හෝ මෛත්‍රී වැඩෙන්නේ නැති ගැන කියන්න අමාරුයි මොකද අදාළ තොරතුරු ටිකම මෙච්චරයි අපිට මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න පහෙන් දෙකක්ම මම කල් තැබුවා මේ ධර්ම දේශනාවට එකතු කරන්නම් කියලා. ඒක නිසා මම ඉල්ලා හිටනවා වෙන මේ මේ ටික දේශනා විද්‍ය අපි ධර්ම දේශනාවට එකතු කරලා අපි සාකච්ඡා කරමු. මීට අමතරව මේ වෙලාවට ගැලපෙන සුදුසු ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටියා. සාමාන්‍යයෙන් ආනපාන සතියේ සංසිඳලා අර empty space එකක් වගේ එන අවස්ථාවේදී මතුවන සංස්කාර ඒ හැම එකක්ම වගේ අනුසය කෙලස් වලටද වැටෙන්නේ නැත්නම් පුණ්‍යාවි සංස්කාර වගේ හොඳ අදහස් එන ඒවා වෙන්න පුළුවන් නේ ඒවා ඒක අනිසංකල්පස් නෙවෙයි ඇත්තට මේ වෙලාවේදී වේදනාව වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් කියලා තුන් පොලකින් එන්න පුළුවන් වේදනාව වැඩියෙන් එන එකනට අපි කියනවා ඊස්තටික් අදහස් තියෙන సౌందర్యාත්මක අදහස් තියෙන චරිත වර්ගයක් තියෙනවා. ඒගොල්ලන්ට සංස්කාර පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. විඳීම් ශේෂ්ත්‍රය තමයි එන්නේ. සංඥා තියෙන සව කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ මේ අභිඥා පැත්තට සංනිවේදනයේ පැත්තට ඒ වගේ පැතුලට ස්පෙෂලායිස් වෙන. යාට වේදනා ප්‍රශ්නකුත් නැහැ සංස්කාර ප්‍රශ්නකුත් නැහැ. තව කට්ටියක් ඉන්න ඔය මේ ආනපන සංසුරණ පස්සේ සංස්කාර ස්පෙෂලායිස් කරපු කට්ටිය කට්ටිය අහුවෙලා තියෙන සංසාරේ සංස්කාර නිසා. ඒවන්ට ප්‍රශ්න මතුවෙන්නේ සංස්කාර හරහා ගැලවෙන්න වෙන්නේ සංස්කාර හරහා. ඒගොල්ලන්ට එන සංස්කාර නව නිර්මාණ සකස් කිරීම හැඩ කිරීම ආදී අදහස් එන්න පටන් ගන්නවා. ඒ අදහස් කොයි වෙලාවක හෝ ඒ වෙලාවදී අර ඇතිවෙච්ච විවේකයේ තුල අදහස් කොච්ච දාන්න ගන්නවා පුබුරු දාන්න බලන මේක මමයි කියා ගත්තා නම් ඊට පස්සේ සංස්කාර වෙනවා හැම සංස්කාරයක්ම මේ ෆ්‍රික්ෂන් එකක් කරදර හොඳ නරක ભેදයක් නැහැ මොකක් හෝ මතුවෙන දේ මේක නිකන් මේ ඉඩ ආපු වෙලාවේදී මතුවෙනවා මේක ධර්මතාවය නමුත් මේක මම කියා ගන්න යන නරකයි මගේ කියා ගන්න යන නරකයි ආත්මය කර ගන්න යනවනම් යන්නේ එක්ක තණ්හාවෙන් එක්ක මාන්නෙන් එක්ක දිටි. එතකොට ඒ එන දෝරේ ගලන සංස්කාර නිකන් අහකයන්යි තමන්ගේ ඔඩොක්කේ දාගෙන ඉන්න. මේව මම මාගේ කියලා හඳුනා ගැනීමෙන් වෙන්නේ. ඒ නිසා සංස්කාර සංස්කාරයක් බාටපත් වෙන්නේ මම ඒකට කොමිට් වෙන වෙලාව තමයි. මම මේක මම කියා ගන්න වෙලාවේ, මගේ කියා ගන්න වෙලාවේ, මගේ ආත්මේ කර ගන්න වෙලාව. මොකද ඒක හිතලා කරන එක නෙවෙයි. ඉබේම හොඳ අදහසක් එනකොට මේක මට ආපු අදහසක්, මේක මම ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ මේක මගේ අදහසක් කියලා ඒ දේට අයිතිවාසිකම් කියන ගතියත් එක්ක ඉන්නේ. ඒ අපි සංස්කාරය තරම් පුරුදු වෙලා තියෙන අපිට. එදිනදා ජීවිතේ පාටපත් කරනවා. කොයි එකටවත් නාලං ධම්මෝ නායන් ධම්මෝ නායන් තබ්බේ ධම්මෝ අබිනිවේසාය කියලා සරුවත්යන් සඳහන් කරලා තියෙනවා. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය. කිසිම ධර්මයක් ගෙවැදීමට තරම් වටින්නේ නැහැ කියලා. පින්වන්ත වෙන්න පුළුවන් පුඤ්ඤාවි සංකාර වෙන්න පුළුවන් අපුඤ්ඤාවි සංකාර වෙන්න පුළුවන් ආනන්ජාවි සංකාර මේ මොන මල දාහනයකට ගොඩ වුණත් කොක්ක තමයි ගුලක් තමයි ඒක මේ ගෙවැදෙන්න තරම් ධර්මයක් බුදුහාමරන්ට තේරෙන්නේ මුළු සර්වඥතාඥානෙට සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය ගෙවදින්න තරම් වටිනා ධර්මයක් නෑ ඒක හුදු අදහසක් හුදු සංස්කාරයක් විදියට එන්න පාරම යන්න දෙන්න පුළුවන් නම් ඒ උපේක්ෂාව තමන් ප්‍රශ්නයක් ඇති කරලා උත්තර දෙනව නෙවෙයි ප්‍රශ්නයක් ඇති නොකරන මාර්ගයේම යුද්ධ කරලා දිනව නෙවෙයි යුද්ධේ එන්න මෙසලා තරලු මේකෙන් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ ඒ වගේම මේ දේ ගත යුතුයි කියලා හොඳ සංස්කාර જાතිකුත් නැහැ કોઈ සංස්කාර හෝ අඳුරගත්තා නම් මම කියාගත්තා නම් ඒක කරදරයක් නෑ ඒක ඒක දඩයක් තමයි ඒක මේ අහ කියන්නේ නයි ඔඩොක්කේ දමා ගැනීමක් තමයි මට සංසේ ඒ අවස්ථාවේ එන සමහර සිතුවිලි තමන්ට කලින් අදාළ හෝ තමන්ගේ හිතේ තිබිච්ච වගේම සමහරව කිසිම කිසිම සම්බන්ධයක් නැතුව අපිට පස්සක් හිතා ගන්න බැරි මොනවද මේකේ එහෙම සෙට් එකකුත් තියෙන්නේ ඒ ඒම මතුවෙන්නේ කොහොමද ඒක ආශ්‍යා කර ඒක උත්තරයක් දෙනවා බටේර ඒක උත්තරයක් දෙනවා ආශ්‍යා කරේ කියන මේ කර්මානුරූපව පෙර ආත්ම භාවලින් ගෙන ආපු දේවල් මතු කරනවා දැන් මේ වෙලාවේ සංඥා පිටින් අපිට සංඥා එන්නේ නැහැ ඒ නිසා ඉඳුරන් ඔක්කොම ඇරිලා තියෙන්නේ නමුත් වැඩ නැහැ ගනුදෙනු නැහැ එතකොට කරන්න තියෙන ඇතුලෙන් තියෙනව ගන්න එක තමයි ඒ ගනිල්ලේදී ප්‍රභව දෙකක් තියෙනවා එකක් තමයි කර්ම අනුරූපව ආපු අභිගිනාපු දේවල් අපි දන්නේ නැහැ ඒ වුණාට මේ ජීවිතයේ ආසන්න මතකේ නැතුනට පැරණි මතකේ තියෙන පුළුවන් ඒක තමයි ආශියා කරේ විශේෂයෙන් කර්මේශා කර්මඵලයේ අදහන කට්ටිය හිතන්නේ කර්ම වේග කියලා ඒකෙදිත් අපි මේ ධන්න ප්‍රදේශයේ ඉතාම අපි මනසේ විශේෂණය කරන අපේ ප්‍රියමනාප ධර්ම කොටස් ඉතාම පටුයි විශාල ප්‍රදේශයක් තියෙනවා අපි අපිට අයිති දන්නෙත් නැ අපි බුදලයක් තියෙනවා ඒක මතුවෙන වෙලාවක් වෙන්න පුළුවන් අනිත් එක කියනවා මේ අපේ RNA DNA වල සම්බන්ධතාවය අවුරුදු 40000ක් මොනම විදිහකින්වත් කැඩලා නැහැ කියලා අනිත් ඒවල් බැරි බැරි ගියාට දෙමාපියන්ගේ එකතුවෙන් ඇති වෙන මේ යුක්තානුව ඊගාව પરම්පරාවට ගෙනිනවා ඊගාව પરම්පරාවේ මේ ලයිනේජ් එක කැඩිලම නැහැ කියලා ඒ නිසා අවුරුදු 40000 මතකයේ මේ RNA DNA වල තියෙනවා ඒක ක්‍රියාත්මක වෙන්නේ Tamanට අදාළ පරිසරයේ අදාළ දේශගුණික தත්ත්වයේ පරිසරය යටදී ඕන ටික විතරයි වැඩ නමුත් ඒ තරම් විශාල ගබඩාවක් තොරතුරු ගබඩාවක් අපි ළඟ තියෙනවා එනවත් අපි එදිනදා ජීවිතේ වැඩට ගන්න ඊයේ 100.02ක් විතර කියලා කියනවා. ඒ තියෙන මුළු දැනුම් සම්බන්ධ 100.02ක් විතර විශාල ප්‍රදේශයක අයිතියක් තියෙන මිනිසෙක් වීම නිසා. ආකාශ ලයිබ්‍රරියේ තියෙනවා. අපි කන්ට අපිව කන්සල් කරන්නේ නැහැ කවදාකවත් වැඩක් නැහැ. මොකද අපේ අපේ මනස අපේ දන්න සැප ඉතාමත්ම පටුයි. ඒ දේට ඕන දේ හම්බුනොත් බබා දොයියගෙන ඉන්නවා ෂොක් එකට. අපි මනුස්සකම කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ. මනුස්සකම පුළුවන් හැකියාව දන්නේ නැහැ. මනුස්සය මේ කොච්චර මේ පාටු රූපයකට වේදනාවකට සංඥාකට හිර වෙලා යුද්ධ කරමින් ප්‍රේම කරමින් මේ ගත කරන ජීවිතයේ තමන්ගේ තාරාතිරම දන්නේ නැතිකම නිසා. නමුත් ඒ මතකේ එන්න පටන් ගත්තොත් කියනවා සොක්‍රටිස් කිය හරි වහලෙක් ගියති කිසි වෙනසක් නැහැ කියලා. සොක්‍රටිස්ගේ තියෙන නොලෙජ් එකයි නැත්තම් ලයිබ්‍රරි එකයි වහලගේ ලයිබ්‍රරි එකේ කිසි වෙනසක් නැහැ කියලා කියනවා. මොකද වෙනස තියනවනේ තියෙන 0.02 වෙනස තියෙනවා අර මනුස්සයාට ප්‍රසිද්ධ කරන්න පුළුවන් සංවේදනයේ තියෙනවා ලෝකෙ පිළිගන්න වාලත් මිනිසෙක් තමයි එයාටත් තියෙනවා 100%ක අයිතිය නමුත් ඒ මිනිසෙගේ අයිතිය ගත්තාම ඒක මනුස්සකමක් නෑ ඌ කියන දේ කවුරුත් අහන්නේ නමුත් දැන් අහනවා DNA RNA ඇනලිසිස් කරපුවාම සොක්‍රටිස්ගේ වාලගේ වෙනසක් තියෙනවා නම් 0.02 වෙනසක් තියෙනවා. ඒක ඉන්සිග්නිෆිකන්ට් එකෙන් ඉන්සිග්නිෆිකන්ට්. දෙන සමාධිය. අපිට මේකට විවෘත වීම තමයි සම්මා සම්බුද්ධත්වය කියන්නේ. මේකට විවෘත වෙනකොට තමයි අපි සර්වඥතා ඥානය කියන්නේ ඒක ඔක්කොම තියෙනවා. නමුත් අපි ආශාව නිසා මේ මගේ රුචිකත්ව නිසා තාම පටු තීරයකට අපි කොටු වෙලා අපේ කම්ෆර්ට් zone එක හරි පටුයි. පොඩ්ඩක් එහෙම ගිය ගමන් අපි ෆයිට් කරනවා. මට මේකේ ඉන්න ඕන. මේක තමයි මගේ අයිතිය. අයිති කියලා අපි කරන්නේ දැන් අර පටු තීරයට හිර කරගන්න එක මනසට නිදහසේ පියාසරණ දෙනවා නම් ඕනම කෙනෙක් ළඟ තියෙන ප්‍රශ්නයක් ඕනම කෙනෙකුට ඕනේ උත්තරයක් මේක ඇතුලේ තියෙනවා අපි දන්නේ මේ මේ හරියට ඒ කබඩ් එකට යන හැටි, ඒ පොත ගන්න හැටි, ඒ රෙෆරන්ස් එකට යන හැටි දන්නේ නැතිකම මිසක් අයිති වාසිකම තියෙන නිසා ඉඳපු ගාම මේ ලිප් එකක් එන්න පුළුවන්. ඒ බ්ලිප් එක ආපුවම වෙන්නේ පරිසරයට කිසි අදාළතාවයක් නැහැ. පසුබිමට අදාළතාවයක් නැහැ. ඒක පාට බ්‍රයිට් අයිඩියා එකක් එනවා. එතකොට ඒ natural selection කියලා කියන්නේ ඒ බ්‍රයිට් අයිඩියා එක එන්නකොට මේක පික් කරලා ඒක එක්ස්පෑන්ඩ් කරලා කාට හරි දුන්නොත් මිනිහ දිනුවා. ලක්ෂයක් එනවා කවුරක් ගණන් ගන්නෑ. ඉතින් ආවයි කියලා වැඩක් නැහැ. ඒක බ්ලිප් එක ආවට ඒක පික් කරන්න දන්නේ නැහැ. සම්මත මගින් ඉන්නේ ඔය RNA ඇත්තටම බීපුවාම එනවා. මොහොනේ කරපුවාම එනවා. දැන් ওই කෙනේ ගංජා වලට plant of wisdom කියලා කියන්නේ. ඒ කවුරක්ක පිස්සු කෙලිනන්නේ. උද්දේජනන්ස කියනවා හැම කෙනෙක්ම කතා කරන ස්පර්ශයක් ඇතුව කියලා. නමුත් ලෝකයා ඒ බීම පහත් කළ සලකන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි ඒන දැනුම මොකද අර කවිය මොකද? සුරාවත් එහි රසයත් බොන බොන පඬිදන් දන් දඩිතත් නොබන අමනයන් කෙසේ වටහා ගනීද කියලා පිරිමිනිසු කියනවා. ඒ දොරක් කරිලා දීලා විතරයි අපි අපි දොර සම්මත නැහැ. ඒ දොර මේ සම්මුතිය කැමති නැහැ. නමුත් මේ මනුස්සයා එච්චරම ඔය බීලා නටන්නේ ඔච්චර ගෙවල් වල ප්‍රශ්න තියෙද්දි මෙච්චර තවුක පෙරෙහිද්දි එයාට පුදුමාකාර විවෘත වීමක් එනවා ඉතින්. ඩ්‍රග්ස් වල තියෙන එක්ස්ටසි එකේදී ඒ හම්බ වෙන විවේකේ ගෙදර තියෙන ප්‍රශ්න මොනවත් නැහැ. කොහොම හරි කරලා කුඩුමුල ගහගත්තට පස්සේ සූස්තිය ඉන්න එකයි තියෙන්නේ. එතනින් යන මේ හිප්නොටයිස් කරගත්තාම ওই නානාක විදියට දොර අරින්න පුළුවන් ක්‍රම තියෙනවා. එකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ දෙන ක්‍රමේ අනුන්ට Tamanට කරදරයක් වෙන්නේ මත්තර මේ මොහොතේ කරදරයක් වෙන්නේ. එච්චරයි බුදුහාමුදුරුවෝ දෙන ක්‍රයිටීරියන් එක කුසලී. අනිත් හැම එකෙම කරදරයි. දෙවන්නේ කොහොමද? බුදුජානනාථේ දෙනවා ක්‍රමයක් උඹට කුඩු ගහනට වැඩිය මේක ජොලියක් තියෙනවා. බොනවා තරම්වත් ශරීරය නාස්ති වෙන්නේත් නැහැ. හිප්නොටයිස් කරන්න ඔගේ දෙවන්නේක් අවශ්‍ය කරන්නේත් නැහැ. හිප්නොටයිස් පහුවෙනකොට Tamanටම හිප්නොටයිස් කරගන්න පුළුවන්. ඒ මොකක්වත් ඕනේ මෙන්න ක්‍රමේ මේක අනුන්ට නෑ Tamanට නෑ හානියක් දැනට නෑ මත්තට නෑ හානියක් ඒ නිසා අනන්ත අප්‍රමාණ විෘතකමක් තියෙනවා. ඒක නිසා මේ ඒ ලෝකේ තියෙනමයි කියන ඒ නරක ගති නරක පුරුදු දැනුම් සම්භාරයෙන් අපි වැඩ ගන්න කොට කොටසත් එක්ක බලනකොට ඒව එකක්වත් අහක දාන දෙයක් නැහැ. ඒකේ දැනුම් කියන ශේෂයෙන් දර්ශනයෙන් අරගෙන බැලුවොත් ඒකත් දොර විවෘත වීමක් තමයි. හැබැයි සාදු සම්මත නැහැ. right නැති කිසි දෙයක් නැති ඒ ආවම එක මදලෙන් දීලා concept එකක්ද reality එකක්ද කියන්න බෑ. ඒක ඒකට බැතගත්තොත් reality එකක් වෙනවා. ඒක නිකන් යන්ටටෝ නිකන් concept එකක් විතරයි. concept එක reality වීම තමයි ඔය ඥානන්ද සාංශකේ තියෙන classical පොත concept and reality. ඒක තමයි ප්‍රපංච කරනවා කියන්නේ. කියන්නේ මේ මේක පිළිබඳව හොයලා මේක වටිනාකමක් ඇති. මම මේක පොතක ලියා ගන්න ඕන. මම මේ කාටද කියන්න ඕන කියනකෝ ප්‍රපංච කරනවා. ප්‍රපංච කරලා පස්සේ එයා ඒකට බැඳෙනවා. ඒක එයාට බැඳෙනවා. ඒක ඕන තරම් රැයට හීන දකින්න ඔය මතුන එකක් තමයි කියලා යන්න ඇරියා නම් ඒකේ ප්‍රපංච කිරිල්ලක් නෑ. ඒක සංස්කාර කර ගැනීමක් නෑ. ඒ මනසට ඒකෙන් බැඳීමක් ඒක ඒ මනසට බැඳීමක් නෑ. හිප්නොටයිස් කරනවා කියලා කියන්නේ ඕක තමයි. ආරම්භයේ වෙනකොට ඒක තමයි වෙනස දැනගන්න කොහොමද ගෙනින් යන්තම් නින්දට වැටෙන්නේ නෑ මේකේ වටිනාකමක් තියෙනව නැන්නේ අඩනින්ද පේන එකක්ද භාවනාවේ පේන එකක්ද ගැඹුරු මේක වටිනාකමක් නැත්තම් මොකද්ද කතා කරන්නේ බබයි බේසමයි තීරමල්ලා විදිකොල දානවා වත්තට. මොකටද ඔය ප්‍රශ්න බේරලා? අඩනින්ද පෙන්වනවා මොකෝ සාමාන්‍ය පෙන්වනවා මොකෝ බීලා පෙන්වනවා මොකෝ බූට නින්ද පෙන්වනවා මේක ගන්න කියලා නෙවෙයි නේ කියන්නේ. සත්‍ය අඩුන්නේ කියන්නේ. නේ මේ කතා කරන්නේ සත්‍ය නෙවෙයි. මේ කතා කරන්නේ මෙහෙම බ්ලින්ක්ස් එන ඕන වෙලාවක. අපිට බ්ලින්ක් ගණන් ගන්න එපයි කියලායි කියන්නේ බුදුරජාණන්. ඉතින් එහෙමනම් මේ බ්ලින්ක් එකේ ඉන්නේ අඩනින්දදීද භාවනාදීද බීලාද හිම්ටලයිස් කරලාද වැඩක් නැහැ. සතිය පැත්තෙන් කතා කරනවා අපිට වෙනම කතා කරන්න පුළුවන්. මේ මේ කියන එක භාවනා ධානය ඇනලයිස් කරලා බලන්න. නිින්ද ධානය අපිට ඇනලයිස් කරන්න බලන්න හම්බෙන්නේ අපිට පුදු උදු මතක සටහනක් විතරයි ඉතුරු වෙන්නේ. මොකද ඒක සත්‍ය එක එක මට්ටම. ඒ නිසා මේ පැත්තට ගියාට පස්සේ අපි පොඩ්ඩක් සදාචාරයට මේ ටටා කියන්නේ. සදාචාරය තියාගෙන උදෙන් යන්න බෑ. නිසා දර්ශනේ උතෙන් යනවා සදාචාරය ගැන නොතක. ඒකල මේ සීල දේවල් ගැන විස්තර කරනවා කතා කරලා කියනවා දර්ශන විද්‍යාවට ගියාට පස්සේ බයලජ්‍ය දෙක නැහැ. කාරණා විතරයි කතා නිසා ඒක මේ සීමා මරියාදාවල් බිඳගෙන යන්න පුළුවන්. ඒ නිසා බුද්ධ ආගමට කියන්න බෑ දර්ශනයක් කියලා. මොකද බුදුරජාණන්සේ සදාචාරය ගැන කතා කරනවා. හැබැයි සදාචාරයෙන් ගිහිල්ලා සමතේට ඇවිල්ලා විපස්සනාට ගියාට පස්සේ අපි මේ එපිස්ටමොලොජි වලට යනවා. ඥාන විභාගයට ගියාට පස්සේ සියල්ලට විරුද්ධ වෙනවා. විරුද්ධ වෙන්නේ නැතුව බෑ පිපිදීමක් ඇති කරගන්න. ඒ එතෙන් යනකන් තමයි විපස්සනා මේ විපස්සට එනකන් සීල ශික්ෂාව සමාධි ශික්ෂාව අවශ්‍යයි. විපස්සනාට ගියාට පස්සේ අපි පූර්ණ අවදි කිරීමක් වෙන්න ඕනේ. මේ කියන්නේ choicelessness එකක් තියෙනවා. මේ මේ කියලා තේරිමක් වේරුමක් නැති. evenly suspended attention එකක් තියෙන්න ඕනේ. මේ එන දේවල් තෝරන්න යන්න එපා. මේ එන්න දේ. හැබැයි ඒ වගේ ආඩම්බර වෙන්න යන්නත් එපා. මම කියා ගන්න යන්නත් එපා. එතකොට වෙනවා එතෙන්ද ගියාට පස්සේ ඔය බ්ලින්ක් එකට ගියාට පස්සේ දෙන්නෙක් අතර වෙනසක් නැහැ. ඕන කෙනෙකුට ඕනේ බ්ලින්කයක් ඕනෙලාට එන්න පුළුවන්. ඒකේ පික් කරන හැටි රුචි අරුචිකම අනුව තියෙනවා. අල අපල් ගෙඩියක් වටනට පස්සේ නිව්ටන්ට නිකන් බ්ලින්ක් කරන්නේ එයාට ගුරුත්වාකර්ෂණේ තියෙන. අපිට වැටුණා අප් කාලා එකයි. අපිට ඒක වෙන්නේ නැහැ. දැන් මොකද උනේ? අවුරුදු 200කට පස්සේ ගුරුත්වාකර්ෂණයේ නීතිය බොරු කරා. එතකොට ඇපල් ගෙඩිය වැඩිච්ච තියෙන නම් නිව්ටන් දැන් කරන්නේ නැහැ. මොකද දැන් අයින්ස්ටයින් කියලා කියනවා නෑ ඊට වැඩිය වෙන වෙන එයා හිතාගත්තේ ගුරුත්වාකර්ෂණ නීතිය විතරයි. ඊට පස්සේ කිව්වා ඉලෙක්ට්‍රෝන්ස් වල දඩ බන්ධන සහ සියුම් බන්ධන කියලා જાති දෙකක් තියෙනවා. ඒ දෙකත් එක බලනකොට නිව්ටෝනියන් ලෝ එක බොහෝම මොන්ටිසෝරි කියලා. අයින්ස්ටයින් ලාගත්තා. ඊට පස්සේ අයින්ස්ටයින්ගේ නීතිය යනකොට නිව්ටන් පහළ පහළ අංශේ. දැන් මේ ඊ පෙරද හොයාගත්ත අයින්ස්ටයින් හොයාගත්තට වඩා ආලෝක වේගයට වැඩියෙන් ගමන් කරන අණුවක් හොයාගත්තා. හොයාගත්තට පස්සේ දැන් අයින්ස්ටයින් උත් බල බලාංශේ. ඉතින් ඒ වෙලාවේදී අපි අයින්ස්ටයින්ට සර නිව්ටන් සලකපු ක්‍රමය අයින්ස්ටයින්ට පස්සේ ඒක මැකිලා ගියා. ඊට පස්සේ අයින්ස්ටයින්ටත් මේක වුණාට පස්සේ යාත් මැකිලා යනවා. තව ඉස්සරහට යන්න මොනවා වේද කියලා නිරීක්ෂණය කරන යනකොට ඒක එදා අවුරුදු 300ක් මානවයා මෙහෙවන්න තරම් බලවත් අදහසක් උනාට නිව්ටන්ට ආවේ. දැන් එච්චර ලොකු ගරුවක් නැහැ ඒකට. ඊට පස්සේ මේ දෙන්න තවත් එහාට යනකොට එනකොට ඔය හැම එකක්ම එන්නේ එන්නේ එන්නේ එන්නේ පුංචි වි පුංචි විය. විපරිණාමයකටපත් වෙනවා මේ ස්ථිරව පවතින අගයක් මේ ලෝකේ නැහැ. ඒක නිසා අපිට තියෙන්නේ අපකරහ පැමිණෙන දේවල් වලින් ආඩම්බර වෙන්න යන්නත් එපා. පශ්චාත්තාප වෙන්න යන්නත් එපා. මේක හේතුඵල ධර්මයකින් සිදුවෙන දෙයක් මිස මම කරන මගේ කියා ගන්න පුළුවන් මගේ ආත්මයක් නෙවෙයි. ඔය හේතුඵල පහන නම් කොයි එකකටත් ඕක වෙන්න පුළුවන්. හේතු ධර්ම වල පෙළගස්ම ආන ඕන කෙනෙකුට ඕක වෙන්න පුළුවන්. ඒකේ නෑ තාරාතිරමක් කුල ભેදයක් ඇති, ඥාන පිරිම් ભેදයක් හරි, බෞද්ධ බෞද්ධ ભેදයක් හරි, සීලයක් හරි මොකක්වත් නෑ. එතන මනුස්සකම තියෙනවා. ඉතින් අපි මේ මේ බුද්ධ ධර්ම කියලා මනුස්සකම අමතක කරුවොත් මම හිතනවා ඒක බරපතල වැරද්දක් කියලා. සාප වෙන වැරද්දක් බරපතල විතර ගෙවන්න වෙනවා. ඒ නිසා අපි නිතරම මතක තියාගන්න කොයි කෙනාටත් ඕන වෙලාවක නිවන් දකින්න. නිවන අපේ බුද්ධියට සින්න වෙලා නැහැ. ඒ දිට්ඨිය ඕන වෙලාවක අරගෙන නම් අපි මෙච්චර දැඟලුවත් අපි ළඟ මිත්‍යා දිට්ඨිය තියෙන්න ඉඩ තියෙනවා. අපිව ලේබල් කරන මිත්‍යා දිට්ඨිය කියන මනුස්සයට ඔච්චර ඝන බහල නොවෙන්න ඉඩ තියෙනවා. මිත්‍යා දිට්ඨිය තියෙන මේ මනුස්සයා දියුණු වෙන්න පුළුවන්. ඉතින් අපිට කොහොමද කියන්න පුළුවන් මේ මනුස්සයා උසස් පහත් කළ සලකන්න පුළුවන් ගතියක්. නිසා බුදුසසුනේ කවදාකවත් මම හරි එයා වැරදි කියන අදහස ගන්න එපා. ඒක තමයි බරපතලම දෝෂේ බුදු කෙනෙකුටත් උදව් කරන්න බෑ ඒක. විතරෝම මතක තියාගන්න මේක හේතුඵල ධර්මයකට යන්නේ අපිට ඕන විදිහට විශේෂයෙන්ම කල්පනා ඥාණයෙන් කවදාකවත් අපිට සුභ සිද්ධියක් වෙන්නේ නැහැ. හිතලා බල සුභ සිද්ධියක් ගන්න බෑ. අපිට ධර්මතාවට ඉඩ දුන්නොත් හේතුඵල ධර්මයට ඉඩ දුන්නොත් ඒක සුභ සිද්ධියක් තියෙනවා. හිතලා ගන්න හැම දෙයක්ම තමන්ට ව්‍යාබාධ වෙනස අනුන්ට ව්‍යාබාධ පිණිස හිටිනවා කියන එකයි ගැඹුරෙන් කියන්නේ. ඒක තමයි දිරව ගන්න අමාරු. ආනාපානසති සූත්‍රයේ අන්තිම හරිය කියනවා පීති සත්පරි සංවේදී අසසිස්සාමි සුඛපරි සංවේදී කියලා එතකොට හුස්ම නැතිනම් ඒ ප්‍රීති සුඛ හුස්මෙන් තොරව තමයි මැනිෆෙස්ට් වෙන්නේ. ඇත්තටම ආනාපාන සතිය හුඟක් අගනිමේ සඳහන් වෙන්නේ ආනාපාන ඉවර වෙනකොටම සඳහන්. ඒ කියන්නේ ආත්මය පාස්වෙනි හයවෙනි පද දෙක තමයි පීති පරිසං වේදී සුඛ පරිසං හැබැයි ඒක හැම කෙනාටම පීතිය සුඛයක් වෙන්නේ කාය සංස්කාර සංසිඳනකොට සමාන බීතියක් ඇති වෙනවා. බයක් ඇති වෙන්නේ. නිදිමතක් ඇති වෙන්නේ. එකාකාරකමක් ඇති වෙන්නේ. ඒ නිසා උඟ දෙනකොට ප්‍රීතිය සුඛේ වෙනුවට බීතිකාවල් මතුවෙනවා. බය වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් බුදුරජාණන්සේ මේ සතිපට්ඨානෙ පෙන්වලා දෙන මේක බීතියක් එන්න පුළුවන්. නිදිමතක් එන්න පුළුවන්, සැකයක් එන්න පුළුවන්, කම්මැලිකමක් එන්න පුළුවන්, ඒකාකාරීකමක් එන්න පුළුවන්. මම ඔබට කියනවා ඒක ගණන් ගන්න එපා. ආනාපානේ සංසිද්ධිය පිළිබඳ සතුටු වෙන්න. බය වෙන්න දෙන්න එපා. නිදිමත වෙන්න දෙන්න එපා. ඒකාකාරී බවක් ගන්න එපා. එතකොට මේ පුද්ගලයා ප්‍රීතිය අත්දැකීමෙන් අත්දැකීමෙන් භාවනා කරනවා කියන්නේ ප්‍රීතිය ප්‍රතිපක්ෂ ධර්ම ස්වභාවයෙන් එන්න පුළුවන් එකට ඉඩ නොතබා. නිදිමතකමට ඉඩ නොතබා. කම්මැලිකමට ඉඩ නොතබා. ඒකාකාරීකමට ඉඩ නොතබා භාවනා කරනවා. භාවනා කරන්නේ දැන් තුවාලයක් සනීපයගෙන යනවා වගේ හොඳට තිබහගෙන වතුර බීගෙන බීගෙන යනකොට තිබහ ගෙවිගෙන යනකොට එන සතුටක් තියෙනවා. වගේ ආනාපානයේ ගොරෝසු කියලා කියන්නේ ආධුනිකයාගේ වැඩක්. ඊටාම සියුම් ආනාපානයේදී නොසලී ඉන්න පුළුවන්කම තියෙනවනේ. ඒක ප්‍රීතියක්. ඒක මේ ලෑස්තිලා ගිය මනසට ප්‍රීතියක් නැත්තම් වෙන්නේ බිහිතියක්. එيشයි බිහිතේට ඉඩ දෙන්නේ නැතුව නැත්තම් ඒක දැකලා ඒක ඉඩ නොතබා හුස්ම දිගේ යනකොට යනකොට යනකොට ආචාන් බ්‍රම්ගේ වචනෙන් කියනවා beautiful breathing කියලා. කටු කටකරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා ආස්වාසේ ආස්වාදයක් වෙනවා. ගන්න ගන්න හුස්මක් පහස තමයි පිරිච්ච ගතියක් වෙනවා. කිසිම දෙයක් පිටින් අවශ්‍ය කරන්නේ ඒකෙම පිරලා තියෙනවා. ඉතින් එතකොට වෙන්නේ අර එnde ඉඳ තියෙන බීතිකාව, කම්මැලිකම, නීරසකතිය, ඒකාකාරී ගති ගතියට ඉඳ නොතබා පොසිටිව් පැත්තට දාගන්න පුළුවන් වුණොත් ගමනක් තියෙනවා. නැත්තම් එක තැන කරකැවෙනවා. ඒ කරකැවෙනවා කියලා කොට කියන්න තියෙන්නේ ආනාපානය කියලා කියන්නේ ඝර්ෂණයක්. ෆ්‍රික්ෂන් එකක් ෆ්‍රික්ෂන් එක ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනවා. يعني මැෂින් එක හොඳට ස්මූත් දුවන්න ගන්නවා. ආන එතකොට ඒ හොඳට දුවන එන්ජින් එකකින් එන සවුන්ඩ් එක මෙකැනික්ට ටක් ගාලා කියන්න පුළුවන් එන්ජින් එක හොඳට මේ සින්ක්‍රොනයිස් වෙලා. ඩඩබඩ සද්ද මොනවත් නැහැ ලස්සනට එන්ජින් එක දුවන. ඒ වගේ තමයි අපේ ෆ්‍රික්ෂන්ස් ඔක්කොම ගිහිල්ලා වැඩපිළිවෙල යනවා එන්ජින් එක ගාගෙන යනවා. එතකොට එනවා අර ෆ්‍රික්ෂන් එක අඩු වීම නිසා වෑරන්ට් එක අඩු වීම නිසා ඇති වෙන සතුටක්. ඒක සින්ක්‍රොනයිස් වීම හරහා. එහෙම නැත්නම් සමතුලිත වීම හරහා එන එකක්. ලීස් ෆ්‍රික්ෂනල් පාත් එකට වැටීම නිසා ස්ට්‍රේටන් වෙච්ච නිසා ඇති වෙන සතුටක්. ඒක හරි තාක්ෂණික සතුටක්. නිකන් ඉමෝෂනලි ගන්න එකක් නෙවෙයි. මැෂින් එක කායික වාචසික කායික මානසික දෙකම බොහොම ලස්සනට එකිනෙකා ගැටුමක් නැතුව මේ හොඳ සමාන්තරව හොඳ ඒකාකාරී හොඳ අනාකූල ප්‍රවාහයක් ගමන් කරනවා. මේක අවුල් වෙන්නෙම ආත්ම සංඥාව තිබුණොත් එතනින් ගියාම මේ මාන්නේ තිබුණොත් තණ්හාව තිබුණොත් මේක වෙනකොට බයක් ඇති කරනවා. මේක තිබුණොත් චකිත ඇති කරනවා. ඒකාකාරීකම ඇති කරනවා. නීරසකම ඇති කරනවා. ඉතින් තණ්හාමාන දිට්ඨි ගෙවෙනකොට තමයි ආනාපානෙ ගෙවුණ ඒක සතුටකට හේතු වෙන්නේ. නැත්තම් සතුටක් එන්නේ නැහැ ඒක. යන්නේ විදිහට ශික්ෂණය කරන්න ඕනේ. එතනදී එහෙම නොවුනොත් තුනක් වෙලාවට ආනපන් නැති වෙන නිසා බය ඇති කරගෙන මට මේ කමටහන හරියන්නේ නැහැ, මේ ගුරුවරයා හරියන්නේ නැහැ කියලා දාලා යන්න ඉඩ තියෙනවා. නමුත් ඇත්තම වෙලා තියෙන්නේ සාර්ථක වෙලා සාර්ථක බව නොදැනීම නිසා වෙන ප්‍රශ්නයක් එතන තියෙනවා. පස්සද්දි ප්‍රීති පස්සද්දි සුඛ කියන තමයි සාමාන්‍ය ඕඩර් එක. බොජ්ජංග ධර්ම කතා කරන පීචි පීචි සම්බොජ්ජංගෝ පස්සද්ධි සම්බොජ්ජංගෝ කියලා තමයි යන්නේ. පස්සද්ධියම මේරීම තමයි සුඛය කියන්නේ. සුඛය මේරීම තමයි සමාධිය කියන්නේ. පීචි මොනකොට පස්සද්ධිය වෙනවා පස්සද්ධි මොනකොට සුඛය වෙනවා සුඛය මොනකොට සමාධිය. ඒවා නිකන් පටිච්චසමුප්පන්න ධර්ම හතරක්. එකක් එකට තුඩු දෙනවා එන්නේ එන්නේ එන්නේ සිව් වේගන යන ධර්ම ටිකක්. එතන තමයි ඔය කියන්නේ. ආනාපාන සතිය ආනාපානෙ ගෙවිගෙන යනකොට උඟ දෙනකොට දුකක් ඇති වෙනවා. බයක් ඇති වෙනවා. නිදිමත ගතියක්, කම්මැලිකම ගතියක්, ඒකාකාරී ගතියක්, චකිතයක් කරගන්න බැරි. ඉතින් එතකොට වේදනාවක් තමයි දුක් වේදනාවක් තමයි ගෙන දෙන්නේ. මොකද ඒ තරම අපි හුස්මයි මමයි අඳුනගෙන තියෙන හුස්ම ගෙවෙනකොට බය ඇති කරනවා. කෙලස් වැඩි වෙනවා. චකිත ඇති කරනවා. නමුත් ඒ වෙනුවට ඒ එන්න තියෙන දුක් වේදනාව දැනගෙන ගෙවෙන ආනාපානට බාධා නොකර මීටත් වඩා සියුම් ආනාපානට මම යන්න ඕනෑ කියනකොට එන්න තියෙන අර දුක සැක සැක අනිශ්චිත ගතිය බය ඉක්මවනකොට ඇතුලෙන් පිරිච්ච ගතියක් එන්න පටන් අර ගන්නවා. ඒක එතකොට දුක් වේදනාව වෙනුවට සුඛ වේදනාවක් එන්න පුළුවන්. ඒක තන්නේ කර භාවනාවෙන් එකක් නෙවෙයි දෘෂ්ටිය සකස් කිරීමෙන් එන එකක්. යෝනිසෝ මනසිකාරට වැටීමෙන් එන එකක්. අයෝනිසෝ මනසිකාරෙන් කියන චකිතය තමයි. බය තමයි. අසරණ ගතිය තමයි ඒකාකාරීකම තමයි නීරස ගතිය. ඉතින් යෝනිසමනසකට හැරුණා නම් අනේ මෙච්චර කල් මම මේකට කුඩම්මගේ සැලකෙලි නිකෙරුවේ මේක ප්‍රතික්ෂේප කරානේ මම දැන් මේකට සාතර වෙන්න ඕනෑ කියලා ගෙවෙන ආනාපානයට නිරුද්ධ වෙන ආනාපානයට ක්ෂය වෙන ආනාපානයට වැය වෙන ආනාපානට සාදර වෙනකොට එන චිත්ත tattර තමයි සුඛය කියලා කියන්නේ සැපේ කියලා කියන්නේ ඉතින් ඒක මේ ඒ කෙරේ දක්වන ආකල්පයක් විතරයි සිද්ධිය නම් සිද්ධියමයි. ලෑස්තිලා ගියේ නැති කෙනා පෙළ උපදේශයක් නැති එකන ස්වභාවයෙන් ඒකට පැංගිරි නරක නුරුස්නාගති තමයි පා. ඒ බව දැනගෙන ඒක නොකරන අදිෂ්ඨාන කරන කී කරතර කාණපාට සංසිඳ නිසිනින්ද සංසිඳෙන්ට ඇරලා ප්‍රීතියට එන්න ඉඩ දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එතන ප්‍රීතිය හෝ බීතිය හෝ කනගාටුව පැමිණෙනවයි කියන එක පුද්ගලයාගේ ආකල්පය මත තියෙනවා. කරන හැම කෙනාට මේක එනවයි කියලා එකක් නැහැ. එයා කවදා හරි පව ගෙවිලා, කර්ම ගෙවිලා, මනස යෝනිසමස්කට වැටෙනට පස්සේ අනේ මෙච්චර කලුත් කෙරුවා අද තමයි මම මේක හරියට තේරුම් ගත්තේ කියලා ප්‍රීජයකට හරවලා ගන්නවා. නැත්තම් එන්නේ අර කියන විදිහේ මේ අනිශ්චිත භාව තමයි. ඒ නිසා එතනින් එහාට අනේක දයෝපගත සිද්ධිය. ලක්පයි chance වගේ. ඉලෙක්ට්‍රික් කරා. සාමාන්‍ය සාධික වේදනාව සම්බන්ධ කරන්නේ අපි ශාරීරික වේදනාවක් එනකොට අපිට වේදනාව ගැන මෙනෙහි කරලා ඒක අයින් කරන්න කියන්නේ නෑ ඒ අතර මෙහෙම අයින් කරනවා අපි සමත භාවනාවෙන්. සමත භාවනාදී කරගෙන යන වැඩේට බාධා වෙන නිසා අපි වේදනාව අයින් කිරීමෙන් යන්න හදනවා. විපස්සනාවේදී ඒ ක්‍රමෙත් කරනවා බලනවා නැත්නම් වේදනාව හරහා බලලා යනවා. විනිවිද බලලා වේදනාවේ මුල මේමයි, මැද මේමයි, අග මේමයි. එතකොට ඒක අයින් කරන්න හදන්නේ වේදනාව රෝ මෙටීරියල් එකක් කරගන්නවා. අමුද්‍රව්‍යයක් බවට පත් කරන ඒක පරිේශණයට ලක් කරනවා. මේ කොයි තරම්ම ගන්න බහලා විනිවිද ගන්න බැරි දෙයක්ද? එහෙම නැත්නම් ඒක නිකන් මීමැසි පොදියක් වගේ ඇවිස්සුවාට පස්සේ හරහා යන්න පුළුවන් එකක් නං ඝන බහල වෙලාදී වෙන ස්වරූපයක් විසිරගත්තට පස්සේ වේ ස්වරූපයක් අන්නේ විදිහට විපස්සනාදී වේදනාව අයින් කරන්න හදන්නේ වේදනාවේ ස්වභාව ලක්ෂණ බලන්න උත්සාහ කරනවා සමත භාවනාදී ඒක අයින් කරගෙන යන්න ආදී. ඒ වගේ මේ මේ ඒකේ දක්වන ආකල්ප දෙකක වෙනසක් තියෙනවා. ස්වාමීන් වහන්සේ වේදනාව අති ප්‍රබල අවස්ථාවට ආවම මුලමෙද අග බලන්න බැරි සිටුේෂන් එකක්. එතකොට කොහොමද ඒක? දැනුවත් ඉදීම තමයි සාමාන්‍ය. පැතර මුලමෙදවක බලන්න වෙන්නේ හිතට හිතට විශ්වාසය ගන්නව ගන්නයි. හිතට අවශ්‍ය කරන ගැම්ම ගන්න. ඉතින් හොඳ ප්‍රබල වේදනාවක් කාණ එක සැක කරේ නැත්තම් මුලමගදාක බලන්න අවශ්‍යතාවයක් නැහැ. Tamanට විශ්වාසයක් තියෙනවා මේක නරක දෙයක් නෙවෙයි කියලා. ඒ නිසා ආනපානේ උනත් මුලමදාක බලන්න ඕනේ ආනපානේ සංසිඳෙන්නේ නැත්තම්. සංසිඳෙනවා නම් ආය සංසිඳිච්ච ආනපානේ මුලමදාක බලන්න ඕන කමන්නේ. මේ ආනපානේ කෙරෙන්න ඕන වැඩි කෙටිලා. එතකොට තේරුම් අරගන්න ඕන දැන් මේ මුල් කාලේ ගත කරලා ඉවරයි දැන් හිත මේරිලා තියෙන්නේ මේරිච්ච ආනපානට ගැලපෙන මේරිච්ච හිතට ගැලපෙන විදිහට තල තුනා ගතියයි පෙන්වනවා මුලමදාක බලන්න අවසන් යන තරකේ ඒක මේ ඒ ගෙවන් ඒ අවස්ථාව ගෙවිලා තියෙනවා. සොලිමන්ස් දැන් ඒ වගේ කියන්නේ මැචියුරිටි එක වගේ නේ සොලිමන්ස් කියන්නේ විස්තර කරනවා. එතකොට ආනාපානය පටන් අර පර්යන්කට වාඩි වෙනකොටම ගොඩක් කරාට සමහර අවස්ථාවලදී ගෙවිලා තියෙන පුළුවන්. කියන්නේ සිව් අවස්ථාවෙම පටන් ගන්න පුළුවන්. වේදනාවේදීත් වේදනාව ඒ වගේ කියන්නේ ආනාපානෙට යන්න ඕනේ නැත්නම් දැන් මගේ සාමාන්‍ය අවස්ථාවේදී වේදනාව පටන් ගන්නවා. පටන් අරගෙන ඒක සමහර වෙලාවට පැයක් විතර එම්මම හිටිනවා. ඒකේ මුලැමැදාග බලන්න වෙන්නේ අර මම කලින් කිව්වා වගේ උපරිම අවස්ථාවේ මම ඒක දරාගෙන මේ අවස්ථාව පිළිබඳ අවදීන් ඉන්න එක විතරයි කරන්නේ. මම එතෙන්දී කියන්නේ ගියේ එතකොට ඒක පටන් ගන්නකොටමත් කියන්නේ අර මැචියුරිටි එක නිසා වෙන්න පුළුවන් මේ මුලමදාක බැලීමක් අවශ්‍ය නොවෙන්නේ ඔය මේ තත්ත්වයක් ඇතිවෙන්නේ. ඔව් මේක ඊ ඇත්තටම බණ කියනකොට කියන්නේ තායට පොයින්ට් එකක් මට ඒක පිළිුණා. ඉතල ප්‍රශ්න දෙක කිට්ටුවට ආවා. දැන් මේ ප්‍රශ්න දෙක කිලිම ආපු නිසා මම මතක් කරන්නේ අපි මේ ඊයේ බණේදී සෑහෙන වෙලාවක් ගත්තා. එවං රූපම් පජානාති, ඒව රූප සමුදයම් පජානාති, එවං රූප නිරෝධම් පජානාති, එවං රූප රූප නිරෝධ ගාමිනී පටිපදම් පජානාති කියලා රූප පිළිබඳ අවස්ථා හතරක්. ඒ නිසා සාමාන්‍ය බලන කෙනා මංග ගන්න දැන රූප පිළිබඳව වේදනාවට ඉස්සලා. ආනාපානෙ මෝරච්ච ගොරෝසු වෙච්ච ආනාපානෙක එක තමයි වැඩ පටන් ගන්න. පටන් ගන්න පටන් ගන්න ආනාපානෙ හොඳට හාද කරගෙන එනේන ආනාපානෙ දකින්න තරම් විශ්වාසයක් ඇති වුණාට පස්සේ බුදුරජාණන්සේ කියන ඔන්න දැන් නැකත හරි එහෙනම් මේක හටගන්නවත් එක්කම බලන්න කියලා. එතකොට එක පළවෙනි පන්තියේදී අපි <coughs> මතුවිච්ච රූපේ දිහා බලනවා. දෙවෙනි පන්ති අභ්‍යාසයට කියනවා රූපේ මතුවීමත් එක්ක මතුවෙච්ච රූපේ බලන්න කියලා. දෙවෙනි. ඒක සමත් වුණාට පස්සේ කියනවා මතුවෙනවා හටගන්නමත් රූපයත් ගෙවීමත් තුනම බලන්න කියලා. ඊට පස්සේ කියනවා මේ ගෙවීම ස්පෙෂලායිස් කරන්න. ගෙවීම පැත්ත විතරක් බලන්න. මේක අනිත් පැත්තෙන් කියන්න පුළුවන් කවදා හෝ රූපයක් හට ගන්නකොට රූපය දිහා බලන රූපය හට ගැනීම දැක්කනම් එයා හටගත්ත රූපේ බලන්න විශේෂ ප්‍රයත්නයක් කරන කරන්නේ නැහැ හට ගැනීම දකින්නකොට හට ගැනිච්ච රූපේ පිළිබඳ විශේෂණේ වෙලා ඉවරයි ඊට පස්සේ යම් වෙලාවක කෙනෙකුට හටගත්ත රූපය ලාමට හට ගන්න රූපයත් හටගත්තු රූපයත් ගෙවිච්ච රූපෙත් කියන ගෙවිච්ච රූපේ දකින්නනම් යාට හට ගන්න හැටි බලන්න ඕන කරන එකේ ඉබේම සිද්ධ වෙලා මොරච් එකත් ගෙයිලි ඉවර වෙලා මේක සම්පූර්ණ නැතු ඊගාකට යන්නේ ඒ යම් කිසි කෙනෙකුට ගෙවන් කිරීම සිද්ධ වෙනවා නම් එයා මුල බලන්න දඟලන්න ඕනේ නෑ ඒ වෙනකොට ඒක සිද්ධ වෙලා ඒක ප්‍රායෝගිකව ගෙවන් කරලා ඉතින් හටගත්තු රූපේ බලන දෙයක්වත් නෑ ඒ නිසා යම් කිසි වෙලාවක පටන් ගන්නකොටම ගෙවිච්ච සියුම්ච්ච භාවයේ තියෙනවනම් ඒ කියන්නේ හටගන්ම බැලීමට වෙහෙස වෙන්න ඕනක මොකුත් නැහැ. හටගෙන ගොරෝසු වෙච්ච රූපේ බලන්න වෙහෙස වෙන්න ඕනේ නැහැ. ඒ දිගේ ගෙවුනට පස්සේ තමයි මේ මට්ටමට එන්නේ මේ මැචියුරිටි එකට. මේ මැචියුරිටි ආවට පස්සේ මුල අවසන් යනවයි කියලා කියන්නේ තමන්ගේම අත්දැකීමට නිග්‍රහ කිරීම. තමන්ගේම පහු කරගෙන ආපු පාරට ආපහු හැරිලා බැලීම. ඉතින් එතකොට මේ තැම්බෙන බතකට ඇල් වතුරක් කිරුවා වගේ ඇට කුදන් ගැහෙනවා කියලා කතාවක් තියෙනවා. බතට කුදන් ගැහෙනවා. ඒකට ඇල් වතුර දානවා. ඒ වගේ මම දන්නේ මම කියන්නේ සංනිවේදේ වෙනවාද කියලා රූපය දන්න කෙනාට විතරයි බුදුරජාණන් වහන්සේ රූපේ මුල බලන්න කියන්නේ. රූපේ මුල බැලීමේ යම් කිසි කෙනෙක් දක්ෂ වුණා නම් එමන්ත රූපේ දන්නවා කියන එක සාතික වෙලා ඉවරයි. ඊ දෙකම දන්න කෙනාට බුදුරජාණන් කියන දැන් එන රූපේ අග බලන්න. යම් වෙලාවක අග බලන්න පුළුවන් නම් ඒ මනසට මුල බැලීම මැද බැලීම දැන් ඉතින් එයා එකේ ස්පෙෂලායිස් වෙලා ඉවරයි. ආය මුල මැද මේ අග දැකීම පුරුදු වෙච්ච කෙනාට මුල බැලීමට අග මැද බැලීමට වෙහෙසක් ගත යුතු නෑ. එයාට තියෙන හරිය ටික ඉවර වෙච්ච නිසා තමයි මෙතෙන්ට ආවේ. දැන් මං ඉන්නේ මෙතනයි කියලා හරියට ඒක අල්ලගෙන යනකොට මම මේ කියන එක හරස් කැපෙනවා. කොහොමද එහෙනම් මේ බිග්ිනර්ස් මයින්ඩ් එකක් ඇති කරන්නේ? හැම වෙලාවෙම අපි මුලින් පටන් ගන්න කියන අදහස කියනවනේ. එතකොට මේ දැන් ඉන්න தත්ත්වේ ඉඳලා මේ தත්ත්වය හරියට තේරුම් ගන්න දැන් මේ පල්ලමේ තියෙන වාහනේ තර්ඩ් එකේ පික් කරුවට ප්‍රශ්නේ නැහැ නේ. වාහනේ අනත්තලේ Tamange වාසියට තියෙන්නේ. ඒ වෙලාවේ කියනවා තර්ඩ් එක ගත්තට ප්‍රශ්න නැහැ. ඩ්‍රයිවර්ගේ හිතුවක් ගන්න ඩ්‍රයිවර් තර්ඩ් එකේ පික් කරන කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය කන්දේ තියෙන වාහනයක නම් තර්ඩ් එකේ පික් කරන්න ගියාම හරියන්නේ නැහැ. ඒක නිසා Taman ඉන්න අවස්ථාව තේරුම් ගන්න කටයුතු කරන එකයි හැමදාම ආධුනික මට්ටමේ ඉඳලා කටයුතු කරනවා කරන එකයි කියන එකේදී ආධුනික මනසක අවශ්‍යතාවය තියෙන්නේ අර අවස්ථා පහු කරපු නැති ආධුනිකයට උපදේශයක් දෙන්න. පහු කරපේකන දැනගන්න ඕනේ. දැන් මෙතන ගියාට පස්සේ ආපහු මුලට බහැලා ආයේ මං වැඩේ සඳහා මුලට බහැලා ආපහු වෙන්න ඕන කමක් නැහැ. එහෙම වුණොත් වෙන්නේ මේ ඇට්ටකුණා වීමක්. වැඩේ දෙකට දෙතවර වීමක් වෙන්නේ. ඉතින් ඒක හරි අමාරුයි මේ බණකදී ඒක විස්තර කරලා දෙන එක අමාරුයි. නැත්නම් ඊයේ මට ගියාට පස්සේ පස්සේ කල්පනා වුණා මම මේ කියන ක්‍රමය රූපේ බලලා රූපේ මුල බලලා රූපේ අග බලන ක්‍රමේ එතකොට යම් කිසි කෙනෙක් භවනා රිට්ටි එක හතරෙන් පස්වෙනි දවසේ අග බලන තැනකට ආවනම් එයා ආයෙසර රූපේ බලන්න ඕනේද රූපේ මුල බලන්න ඕනේද අග බලන්න ඕනේද කියලා අහුවොත් කියන්න තියෙන්නේ තමයි දන්නවනම් අග දැක්කනම් මේව හොඳටම දැකලා. ළකට මල්ලට ගුල්ලෝ ගැහුවනම් ආහල් මල්ල නොබල විසිකර කියලා තියෙන. ඒකට කොහොමද ගුල්ලෝ ගහලා. ඒක හැබැයි හරි අමාරුයි මේ යෝගාවචරයට ආත්ම විශ්වාසයක් දෙනවා මිසක් ආ තියරි එකක් ගොඩනගලා දෙන්න අමාරුයි. නමුත් ඒ වගේ පොයින්ට් එකක් ස්වාමීන් වහන්සේ කියලා තියන්න ඕනේ. මොකද මම මං කිව්වා <laughs> මම අල්ලගෙන තියෙන විදිහ හරිද වෙන්නේ දැන් මුල මැද අග බලනවා කියලා දැන් මම කාලියක් තිස්සේ කරන් ඇහිලා පස්සේ දැන් බලනකොට මුල මැද අහුවෙන්නේ නැහැ කෙලින්ම එනවා මේ ඉලක්ෂයකට. ඊපස්සේ මම බැලුවා දැන් ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා ඒක මොකක්ද දන්නේ නැහැ කියලා ඒක කොහොම හරි අත්හැරියා මට දැනෙන එකක් මගේ අත්දැකීම නැන්සේ මට හරි එක වෙන්න ඕනි කියලා ඊට පස්සේ ඒ වෙන සිටුේෂන් එකත් එක්ක තමයි මම කරගෙන යන්න පටන් ගත්තේ කියන්නේ ගොඩක් මට එනවා පුද්ගලිකව කමඨාන් සුද්ධ කරන්න ගියාම හුඟ දෙනෙක් ඇත්තට භාවනාව හොඳට කීකරු කරගෙන හොඳට ආනපන සියුම් කරගෙන නැත්නම් වේදනාවකුත් සියුම් මට්ටමකට ගන්න දන්නවා ඉතින් ඒ තියේදී ගරු කරනවා මේ ආධුනික මනසක් ඇති කරගන්න ඕනේ. ඒ නිසා ආනාපානෙ මම මුල දැක්කේ නෑනේ. මැද දැක්කේ නෑනේ. ඉතින් මම දැන් අග දකින්නවා දැන් හරිද කියලා. ඉතින් මම මට තියෙන ප්‍රශ්නේ මේක කොමියුනිකේට් කරන්න බැරි කම. මන්දර මට තාම ඒකට හොඳ පැරබල් එකක් හොඳ නිදර්ශනයක් ආවේ නෑ. රූපේ බලන්න තු රූපේ මුල බලන්න බෑ. රූපය රූපේ මුල බලන්න තු අග බලන්න බෑ. යම් කිසි කෙනෙක් අග දැක්කනම් ආයේ මේ මුල බලන්න ඕ මැද බලන්න දඟලන්න ඕනේ එයා දැනගන්න තිනවා මේ දෙක හරි නිසා තමයි මට මේ අග ගෙවන් කිරීම දැක්කේ නේද? ඒකට සාදු කියලා අනේකයි තියෙන්නේ. දෙකත් එක්ක අනේකයි තියෙන්නේ. මේක හැම වෙලාවෙම හරියන එකක් නෙවෙයි. හරි ගිය වෙලාවට කාලය ඉතුරු කර ගැනීම සඳහා දැන ගන්න ඕන. දැන් මේ රූපේ ගෙවන් වෙනවා දකින්නවන ඉදිරිය බලන මිසක ආය පිටපස ඇරලා මම මේකේ මුල දැක්කේ නෑ නේද? මම මේකේ මුල බලන්නේ කොහොමද? මැද බලන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මූලධර්ම ප්‍රශ්නයක් ඇති කරගත යුතු නෑ. අග බලන්න පුළුවන්කම සමාදන් වෙලා ඒකත් ජයසිරි මංගලම් කියලා ඉදිරියට නේකයි තියෙන්නේ. ස්වාමීන් සක්මනේදී අර උස්සන ඒ කොටස් තුනේ මුල මැදාග මුල මැදාග මුල මැදාග බලන එක යෝග්‍යද එහෙම නැත්නම් මුළු ස්ටෙප් එකම අරගෙන මුල මැදාග බලන එක යෝග්‍යද ඒක එක්කෙනාට එක වෙනස්. පටන් අර ගන්නකොට අපි කියනවා වම දකුණු වශයෙන් කරලා මැද විතරනේ එතකොට පේන්නේ. වම කියන්නේ ප්‍රොෆයිල් තියෙන කාර්යය. ඒක හොඳට තමන තමන පියවරක් පාස්සේ වම දකුණ අල්ලන්න පුළුවන් නම් ඔසවනවා තමන කියලා දෙකට කඩන්න. එතකොට එක පියවරක් දෙකට මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට මේ ඔසවන වාරය, තබන වාරය අතර දෙක සංසන්දනයක් කරනවා. ඒ දෙක සාර්ථක වුණාට පස්සේ ඔසවනවා, යවනවා, තබනවා. එතකොට මේ ඔසවීම මුල වශයෙන් යෙවීම මැද වශයෙන් තැබීම අග වශයෙන් කියලා හරියට මේ මෙකැනිකලි කඩලා ගත්තොත් හොඳට බැලුවොත් කකුල් දෙකේම මුල මැදාක බලන්න බෑ. එකක් ඔසවනකොට අනිත් එකක් තබනකොට අනිත් එක එතවිලා ඉවරයි. එහෙමනම් කරන්න වෙන්නේ දකුණ විතරක් දකුණ විතරක් මුලැමැදාක බල බල යන්න පුළුවන් වම්මට ඕන දෙයක් කරගන්න දෙයක් කරගන්න. මොකද මේක මේක නැත්තම් දකුණ තියලා ඉවරනකොට මේ වම ඉසිලා ඉවරයි. ඊට පස්සේ වම ගෙඩියලා වම තියෙනකොට මේෙන් දකුණ ඉසිලා ඉවරයි. එතකොට මේ දෙන්න අතර මේ වමේ තැබීම සහ දකුණේ එසවීම එකවර වෙන ක්‍රියාවලි දෙකක් නිසා මේ දෙකේ සතිය කොතනද හිටවන්නේ කියන එක ඒක හරිම වලටයි. ඉතින් මේකම තමයි ඇත්තටම මේ භවයේ ගැට ගන්නකොට අපි සිද්ධ වෙන දේ මේක ඉවර වෙන්න ඉස්සලා අර කල්ලලා. ඒ දෙක අතර මොකද්ද ගනුදෙනුවක් යනවා. ඒකෙන් තමයි මේ භව නෙත්‍ය එහෙම නැත්නම් භව පැවැත්ම තියෙන්නේ. ඒක මායාකාරයි. මේක තද තද කිරීමේ වේගය හා සමාන මේකේ එසවීමේ සිද්ධ වෙනවා. ඉතින් අන්නේ දෙකම බලන්න යනකොට දෙකේම මුලමැදක බලන්න ගියා වෙන්නේ එක්ක කකුල් පැටලෙන එක්ක විශ් වෙන පටන් ගන්නවා. භාවනා පරයන්ක එහාට මැඩ විශ් වෙන පටන් ගන්නවා. ඒ කියන්නේ බැලන්ස් එක නැති වෙනවා. ඉතින් ඒක නිසා අපිට අපිට අපිට මතක තියාගන්න තියෙන්නේ දකුණේ නම් මුලැමැදාක බලනකොට වම අමතක කරන්න. වමේ මුලැමැදාක බලනවා දකුණේ අමතක කරන්න වෙනවා. මොකද මේ දෙකේ දකුණේ තැබීම තමයි මේ එසවීම දෙක අතර හරීම මේ තරාදීක පඩි තට්ටු දෙක වගේ උහල පහල යamak තියෙනවා. එහෙනම් කලක් කමන්නේ ඈ එහෙම කළාට කමන්නේ කවන කියලා කියන්නේ දකුණ එකක් අමතක කරන්නේ ඇත්තටම අපිට සක්මනේ හිත පිහිටියට පස්සේ කයේ හිත පිහිටියට පස්සේ මේ පරිේෂණ සේරම කරලා බලන්න ඒකනේ අපිට මේ හම්බෙලා තියෙන පිටියේ පිටිය හම්බෙච්චලා ඔක්කොම පරිේෂණ කරා අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරලා තියෙන කයේ සතිය පිහිටුවා ගැනීම පිට පිට යන්නේ ආවට පස්සේ දැන් අපි මේ වම තබනවා වම ඔසවනවා යවනවා තබනවා කියන දකුණු ඔසවන යවනවා තබනවා. ඉතින් මේ එකක් ස්පෙෂලායිස් කරගෙන යනකොට හොඳට තේරෙයි මේ යැවීමේදී පය විතරක් නෙවෙයි වැඩ කරන්නේ මේ කොඳු වැට පෙළ දිගේම වෙන වෙන sannivedana රාශියක් සිද්ධ වෙනවා. උඩුකයෙත් වැඩ වගේක් යනවා. නමුත් අර පටන් ගන්නකොට වැඩේ හොඳ ආරම්භයක් ඕන නිසා ලේසි තැනකින් පටන් ගන්න හිතට කියනවා වෙන මුළු සීත්තියම බලන්න. හැකිතා විවිධාංගීකරණය කර බලන්නේ කියලා. නමුත් දැනගන්නවා ඒක කල්පනාවක් නෙවෙයි හිත පිට යamak වෙන්නත් බෑ. කය ඇතුළෙම නම් එnde end end end එක පියවරක් තියෙනකොට හැමේ කයේ හැම සෛලයක්ම හෙල්ලිලා අතහැරෙනවා. ඒ හරහා තමයි ඔය වසා ගනුදෙනු එහෙම නැත්නම් ඒ තරලයන්ගේ ගනුදෙනු සිද්ධ වෙන්නේ මේ හෙල්ලිල තුල තමයි. එක පියවරක් පාසා හැම සෛලයකම හෙල්ලිලක් සිද්ධ වෙනවා. ඒක ඔය ඇස්ට්‍රොනෝස්ලාගේ බලලා තියෙනවා. ඒගොල්ලෝ මේ මාසයක් හිටියොත් අභ්‍යවකාශයේ හුඟක් වෙලාට වාඩි වෙලා ඉන්නේ ඇටපද්ධතිය ගාන හයිය 101කින් අබහිනවා කියන්නේ. අස්තිපංජරයේ ශක්තිය මේ 101කින් බහිනවා. තවත් මාසයක් හිටියොත් තවත් 101කින් බහිනවා. ඊට පස්සේ කැල්කියුලේට් කරලා තියෙනවා මෙච්චර කාලයක් ඉඳලා ආවොත් හිත ගන්නකොට කඩන්න වැටෙනවා. ඇට සැකිල්ලට ගන්න බෑ. මොකද ඇට සැකිල්ලට අවශ්‍ය කම්පන නෑ එතනදී. කම්පන නැත්නම් ඒ වැඩ අතන. දැන් මේ හැප්පෙන වාරයක් පාසා අපේ ඇටපද්ධතියේ පණිඩයක් යනවා. මේකේ වැඩක් තියෙනවා. මේක හයිය ඕනේ. ඒ නිසා මේක කැමටියක් කාලා හයි වෙලා හිටපන් කියලා. පැත්ත වැටුණොත් ගියා. ඒකයි හැම සෛලයකටම පණිඩයක් යනවා. පියවර තැබීමක් පාසා. මේකෙන් එන කම්පණය අපිට දැනෙන්නේ පතුලේ තමයි. ඒ ප්‍රධාන දේ. ආමුළු කය පුරාම යනවා. ඒ නිසා භාවනා සත්‍ය හොඳට දිනුනාට පස්සේ තමයි තේරෙනවා මේ කිසිම දෙයක් කිසිම දෙයකින් වෙන් වෙන්නේ නැහැ. අපි පටන් ගන්නකොට එක තැනකින් පටන් ගත්තට මේක ෆුල් ඉන්ටිග්‍රේටඩ් සිස්ටම් එකක් යනවා. පටන් ගන්නකොට එක එක ස්ටෑන්ඩ් එකක් ගන්න පටන් ගන්නතර මේක ලොකු මේට්‍රික්ස් එකක් වැඩ කරන්නේ. ඒ ඔක්කොම අවබෝධ වෙනකන් සතිය වැඩෙන්නේ. එක වෙලාවට එක වෙලාවකට එක ක්‍රියාවෙන් කරන්නේ නෑ නෑ ඒක කොහොමඩක්වත් අපි දන්නවා අපිට එක ක්‍රියාවක තමයි චිත් මේ මේ නාම ධර්ම පවත්වන්න පුළුවන්. ඉන්නේ රූප ධර්ම ගොඩක් වැඩ මේ පද්ධතියේ රූප ධර්ම එක වෙලාවට ගොඩක් කරනවා. හට් එක එහෙ බීට් වෙනවා. වෙනම ස්නායු පද්ධතියකින් වැඩ කරනවා. ඇහැ වෙන වැඩ කරනවා. කන නමුත් මේ ට්‍රැක් එක පවතින එකක ඒ නිසා අපි ට්‍රැක් එක අඳුනගන්න එක වෙලාවකට මුළු පද්ධතියෙන් දශම කීයෙන් එකක්ද කියලා පොඩ්ඩක් හිතන්න. ඒ තමයි ඒක ඒ ක්‍රියාවලිය රාශියක් වෙද්දී හිතට අල්ලන්න පුළුවන් එකයි. ඒ අල්ලන එක මම දැක්කා මම දන්නවා කියලා කෑ ගැහුවට මුළු පද්ධතියෙන් කොච්චර පොඩ්ඩ දහුවෙන්නේ හිතට. විශාල වැඩ කොටසක් යනවා අඩු ගානේ අපි ඇහ කන දිවනාසය කය කියන එකෙන් රූප දැකීම සද්ද ඇහිම කියන මේ හය. එකවරකට එකයි කරන්නේ. අපි රූපයක් බලන වෙලාවදී අපි දන්නවා අනිත් ඒවා වැඩ කරන්නේ නැහැ. ඒ වුණාට අපි කියන්නේ මම මේක දැක්කා, මම මේක ඇහුවා, මම මේ අත ගාලා කියන්නේ ඔබ මොනවද මේ මට කතා කරන්න හදන්නේ? කියලා ගහපා දෙන්න හැදුවට ඇත්තටම වෙන වැඩෙන් පූර්ණ අවදියෙන් හිටියා 100ට කොච්චරක්ද අපිට ටේස්ට් කරන්න පුළුවන්. අල්ලන්න පුළුවන්. ඔය මතින්නේ අපි මමාගත්ත ලෝකක ජීවත් වෙන්නේ. මම දැක්කා, මම ඇහුවා, මම අත්දකලා කියන්නේ කියලා. ඉතින් සර්වචනංශය කියනවා හොඳට සතියෙන් හිටියොත් සතියට පුළුවන් විශාල කේබල් රාශියකින් ගමන් යද්දී එක කේබල් එකක යන මෙසේජ් එක විතරක් ගන්න. එක ස්ටෑන්ඩ් එකක් විතරක් අපිට දැනගන්න පුළුවන්. එතකොට දන්නවා මේ වගේ ඒවා ලක්ෂ ගණනක් එක වෙලාවක වැඩ. එතකොට අපි දන්නවයි කියන මොනවද දන්නේ? දැනගන්න තියෙන්නේ අපි දන්නේ නැහැ කියන එක තමයි. මෙච්චර ලොකු පද්ධතියෙන් කොච්චර අවදින් හිටියත් මෙන්න මෙච්චර පොඩ්ඩයි අපිට තේරෙන්නේ. සති නැති මිනිහා ගැන මොන කතාවක්ද? තිරිසනෙක් ගැන කියනකොට කුමන කතාවද? සරුවඥාන්සේට කියලා තියෙන්නේ උන්වහන්සේ දිනු කරලා දිනු කරලා දිනු කරලා උන්වහන්සේ දන්නවා මෙතන වැඩ රාජකාරි ගොඩක් යනවා. මම කොච්චර මහන්සිවත් මට පේන්නේ මෙච්චරයි. ඒ නිසා උන්වහන්සේ කියනවා මම දැක්ක දෙයි මේ කියන්නේ. මං ඇහුව දෙයි මේ කියන්නේ වට ආර්ය විවහාර කියලා. අපි එහෙම නෙවෙයි අපි මේ ඔක්කොම එක සැරේ අල්ලන්න හදනවනේ. ඒකෙන් පේන තියෙන කොච්චර නොදැනුවත්කම මාන්නයක් කොච්චර තණ්හාවක් කොච්චර දෘෂ්ටිගත වීමක් අපි ළඟ තියෙනවද අන්න එක ප්‍රමාණ කිරීම විතරයි භාවනාදී කරලා කොච්චර නැටුවත් අපිට යන්න පුළුවන් මෙන්න මේ සීමාව දක්වා ඒ ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ අතපය කඩ ගන්න තුරු මෙතෙක් කලොත් හිටියේ ඉස්සරහට මොකද වෙන ඒක දැනගන්නකොට පැහැය වෙන්න හදනවා මම වහන්න යන්නෙත් නැහැ දන්නේ නැති බව දන්න. ඒකට ඕන කෙනෙකුට උදව් කරන්න. මේ දන්නවා කියලා හිතාගත්තට පස්සේ ඊට පස්සේ තමයි කාටවත් ඇවිල්ලා උදව් කරන්න බැරි නිසා පුළුවන් තරම් භාවනා කරන්න කරන්න තේරෙනවා. හරි නිහතමානී ගතියක්. භගවා ඥානාති අහං න ඥානා. මේක තමයි දවසල ඉඳලා ස්වාමීන් වහන්සේ කියන ඔබ වහන්සේට වැටෙනවා අපිට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ එච්චර. ඒක හීනමානයක් නෙවෙයි. අත්දැකීමෙන් කියන්නේ මේ පුළු ක්‍රියාවලිය වෙන ක්‍රියාවලියෙන් උප්පරීම සතියෙන් හිටියත් කොච්චර පොඩ්ඩද අපිට අත්දකින්න පුළුවන්. ඒ නිසා වෙන කෙනෙක් ගැන අපිට එච්චරක්වත් නැහැ නේ ඩිරෙක්ට් නොලෙජ් එකක්. ඉතින් අපිට අයිතියක් තියෙනවද වෙන කෙනෙකුට උඹ කරන වැඩේ හරි වැරදි කියන්න? නීති දාන්න. හරියම. සමිංහන්සේ දැන් සමහර අවස්ථාවලදී අර ඒක අපිට පේන්න ගන්න මේක මේක අධික වේගකින් යන එකක් කියලා ඊට පස්සේ තේරුම් මේක අල්ලන එක තේරුමක් නැහැ කියන එක තේ අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ තරම් වේගයක්. ඒ කියන්නේ සාමාන්‍ය අපි අර මෑනියුවත් මතු කරපේක දියුණු කරලා ගත්තොත් සයන්ටිෆිකලි කියනවා යමක් 95ක් ඩිස්ප්‍රූව් කරා නම් 100%ම ඩිස්ප්‍රූව් කරා සමානයි. 95ක් ඩිස්ප්‍රූව් කරා නම් එච්චරයි ඊට හරිය ඒ ඇක්සෙප්ට්. දැන් බුදුරජාණන්සේ කියනවා මේකෙන් උඹට මොනවත්ක්වත් මේක ගැන දැනගන්න බෑ මේක වෙනමම ක්‍රමයකට දුවන යන්ත්‍රයක්. මේකේ ශූන්‍යයි මේක පාලනය කළ හැක්කක් නැහැ. ආණ්ඩුවන්ට කළ හැක්කක් නැහැ. මගේ කියාගන්න දෙයක් නැහැ. කො මගේ කියන්න කියන්න කියන්න මේ ගඟක් නතර කරලා උඩට හරවන්න දඟලනවා වගේ දඟලිල්ලක් නේ දඟලන්නේ. මේක ශූන්‍ය බව තේරුම් ගනි. මේක මට ආණ්ඩු මට්ටු කරන්න බැරි බව තේරුම් ගනි. මේක දුක පිණිස විතර තේරුම් ගනි. මේක විපරිණාමය පිණිස තේරුම් ගනි කියන එකට මේ යන්ත්‍රය පාවිච්චි කරන්නේ තෝ ඔය යන්ත්‍ර ගන්න බෑනේ මට. නිසා දීයති යන්ත්‍රය පාවිච්චි කරලා කියන හොඳට බලන්න. කොච්චර අවදියෙන් හිටියත් කොච්චර පොඩ්ඩද දැනගන්න පුළුවන් වෙන්නේ. ඒක දැනගන්නකොට ලක්ෂයක් වැඩි අතරමැද වෙලා. ඒ ඔක්කොම මම කරයි කිව්වොත් ඔක්කොම මගේ කිව්වොත් ඔක්කොම මම කිව්වොත් මොන්න තරම් බරක්ද මේවට වග වෙන්නේ. දැන් මේකත් බැරි නම් හිතා ගන්න තියෙන මේකත් පිසිකොල්ල දාලා මේක කර්මය සහ කර්මඵලය නැත්නම් හේතුඵල වාදය මේක ශූන්‍යතාවයක් දුවන්නේ. මේකට දැඩි මත දහරි වෙලා මෙහෙම කරන්න ඕනේ එහෙම කරන්න කියන්නේ නැතුව ශූන්‍යතාවයේ තේරුම් අරගෙන එහෙම නැත්නම් මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒක නේවාසිකෙක් නෑ. ඒක විධායකයෙක් නෑ. මේකේ මේ අයිතිකාරයෙක් නෑ. හැබැයි ඒක දැනගැනීමේ හැකියාව විතරක් මනුස්සයාට තියෙනවා. දැනගැනීමේ හැකියාව තියෙන නිසා මනුස්සයා තේරුම් අර ගන්නවා දැනගන්න ගන්න තේරෙන් ගන්න අපි මුළු සංසිද්ධියෙන් කොච්චර පොඩ්ඩද දන්නේ. ඒක හරියට ඒ පොඩ්ඩ ගැන කතා කරන්න පුළුවන් නම් ඒකට තමයි බුදු වෙනවා කියලා කියන්නේ. අපි මේ ඔක්කොම බාහිරන කතා කරන්න ගියාට පස්සේ මොඩකම් කියන්නේ. ඔක්කොම මම කියන මගේ කියන යන්න ගියාම මොඩ වෙනවා. අපිට කියන්නේ මේ වෙලාවේ මට මේ ටික නම් මම දැක්කා. ඒක ඉස්සෙල්ලා දන්නේ නැත්නම් පස්සේ දන්නේ නැත්නම් ඇහිච්ච දේ මන් දන්නේ නැත්නම් ගඳ පුටගෙන දන්නේ නැත්නම් දැකපු දේ නම් දැකපු දේ මට්ටමේ කියනට කියනවා ආරි වේවාරය කියලා. එතකොට පේන්නේ මේ පුද්ගලයාගේ නොහැකියාව. මේ පුද්ගලයාගේ තියෙන ආණ්ඩු මට්ටු කරන්න බැරි ගතිය. එතකොට මේ පුද්ගලයාගේ පරිසරයට හානි වෙනවත් අඩුයි. පරිසරයේ සිද්ධ දේවල් වලින් පුද්ගලයාගේ මානසිකත්වයට වෙන හානිත් අඩුයි. ආ බොහෝම ඇති හැටියට විතරයි කරු කරන්නේ. මම බෑ මේ. ගුණාංග වශයෙන් කීටි සිටේත ටීකාක කර බොජ්ජංග ධර්මයේදීම කීටි පස්සද්දී සමාධිය අතර වෙනස කොහොමද ඒ ඇත්තටම අපි දෙන සංඥා මිසක් ප්‍රීචේ ප්‍රසද්දී එහෙම සමතෙන් එන එකද විපස්සනා එන එකද කියලා කිසිම වෙනසක් නැහැ. චෛසික ධර්මවල මේක සමතේ හරහා දෙන්නේ මේක විපස්සනා හරහා දෙන්නේ කියන ඒව මොනවත් නැහැ. ඒවට අපි දාන්න හදන සංඥා නංවනං වලින් විතරයි ඒක වෙනස් වෙලා තියෙන්නේ. ධර්මතා ධර්මතාවයි. කොයි જાතියෙන් ආව කොහෙන් ගත්තත් ඒක ඇති වෙනසක් නැත්තේ නෑ. ඒක නිසා ඒක විපස්සනා කරන කට්ටිය නැත්නම් විපස්සනා භාවනාදී චෛතසිකේ ප්‍රයෝජනේ සලකන එක විතරයි කරන්නේ. ඒක සමතෙන් ආවද විපස්සනාවද ඒක වැඩක් නෑ. වැඩේ වෙනව නම් එච්චරයි. සමතේ කියන කට්ටිය කියන්නේ නෑ සමතෙන් ගන්න එක හොඳයි. විපස්සනා ගන්න එක එච්චර හයිය නැති කියලා හැවෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි වැඩේ වෙනවා නම් බලලා මැට්ටෙන් හරි ගමන්නේ මීවල් වෙනවනේ. දැන් අපි මේ පලංචියක් හදාන්න යනකොට ඕකට උණ ගහෙන් ගැව්වත්, බම්බු යකඩ බම්බුවෙන් ගැව්වත්, කැලේ වල්ලි වලින් ගැව්වත් ඕක ගලවලා දාන්න වෙන බව දන්නවනේ. පලංචි ගහනේ පදිංචි වෙන්න වෙන බව දන්නවනේ. ඔකට කියන්නේ semi permanent structure කියලා. ඔකට ඔච්චර දඟලලා ඉන්න එපා. ඒ වැඩේ කරගන්න ගලවලා දාන එකයි තියෙන්නේ. ඈ ඉනිමකට වයින් ගිහුවා ගියා. ඉතින් අර මේ මේ නමුත් අපි ඕස්ට්‍රේලියාව එහෙම කරන්න ගියොත් එimhe උණ ගස් වලින් ගැහුවොත් එimhe කොන්ත්‍රාත්කාරය ගස්. මොකද මේ සේවකාචි වාසිකම් වල අර්ථදී අනිවාර්යයෙන්ම යකඩෙන් ගහන්න ඕනේ වටේට net එකක් දාන්න ඕනේ හෙල්මට් එකක් දාන්න ඕනේ. ඌ ඇවිල්ලා උදේ වැඩ පටන් ගන්නකොට දවල් 11 වෙලා. මොකද නීතියෙන් උන්ට එච්චරයි කියලා තියෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙලා ඒ කම්පැනිස් තුනකට කතා කරන්න ඕනේ ඉන්ෂුරන්ස් වලට කතා කරන්න ඕනේ ටයර් කම්පැනි වලට කතා කරන්න ඕනේ පාර බ්ලොක් කරන කම්පැනි වලට කතා කරන්න. ඒ තුන් දෙනා එනකම් ඒ කිසි කතාවක් කරන්න බෑ. ඒ නිසා කාට ඇක්සිඩන්ට් වුණත් අර ප්‍රාරෝහ ක්‍රමයට ලයිසන් එකේ උට ගාණක් යනවා. ටයර් එකක් දාන්න ඕන ටයර් එක තියෙන තැනට එන්න රුපියල් 200ක් ගන්න කොහොමඩක්වත් ඊට පස්සේ ඩොලර් 200ක් ඊට ටයර් එක දාන්න. ඉන්ෂුරන්ස් කම්පැනි එකට එන්න ඉස්සෙල්ලා ළඟම තියෙන හන්දියේ ක්‍රේන් එකක් තියාගෙන ඉන්න ඇක්සිඩන්ට් වෙනකම්. හරි ලස්සනයි. මේ හැම හන්දියකම ක්‍රේන් එකක් ඉන්නවා බලන්න නිකන් හරියට අම්මේ බබා හම්බ වෙනකොට වින්නපු කමට ලෑස්ති වෙනවා. ගිය ගමන් ඇවිල්ලා ක්‍රේන් එකෙන් උස්සලා තමයි කතා කරන්නේ. ඊට පස්සේ කියනවා මං දන්න ගිය ගෑරේජ් එකට ගෙනියන්න. වෙන තැන් වලට බෑ. ඒ ඒ තරමටම මිනිස්සෙක් ඇක්සිඩන්ට් වෙච්ච ගමන් හම්බ කරන්ඩ තුන් හතර ගොල්ලක් ලෑස්ති ඔක්කොම වුණාට පස්සේ මිනිහෙක් මන්ට දෙතලා පොලිසියෙන් එන නැත්තම් පොලිසියෙන් එන්නෙත් නැහැ. තන්නේ කරවවන. දැන් ලංකාවේ බලන්න මේ මිනිස්සයා ඔය හෙල්මට් දැමිලිත් නැහැ. උණ ගහෙන් ඉන ගහලා තිබුණත් යව කඩාන වැටුනත් එකයි. ETF EPF මොකක්වත් නැහැ. letter of appointment මොනවත් නැහැ. අපි යන්න හදන්නේ ඔතෙන් වල. හදන්න හදන්න ඔතෙන් යන්න හදන්නේ හරියට ඒවා නීතිගත කරලා කරන්න පටන් අරගත්තට පස්සේ වැඩි ලෑස්ති කරනකොට තොවිලි හැමාරයි. ඒක නිසා මේ ක්‍රම දෙකම තියෙනවා. ලෝකෙක ඒ ක්‍රම දෙකම තියෙනවා. හරියට ඒ ඒ නියපස්තව අණුවට යන ක්‍රමයට අපි කියනවා සම්මත ක්‍රමය කියලා. ඒක සම්මතයි ලෝකේ හොඳ බැලු බැලමට ඕන පාර්ලිමේන්තුවක සම්මත කරන්න යන. ඔය විපස්සනා ක්‍රමයේ තියෙන නිසා එයින් ගව මෙන් ගව වැඩේ දාලා ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙච්ච බව දන්නේ නැත්නම් දෙන්නා ෂේක් හෑන් කරගත්ත ගියා යන්නේ. ඉවරයිනේ මම මට මතකයි මම තුම්මුල යන්නේදී බයිසිකල් යනකොට උදේ පාන්දර හයට මට යන්නත් ඕනේ. කළු දුද කාර්යයක් ඇවිල්ලා වැටිච්චාම හැමතැනම කළු දුද. මගේ අතේ වැරද්ද. මම ඊට පස්සේ විචාරේ කියලා කළු දුද ලැහිඳා. ඇදලා පෙට්ටියක දැම්මම පස්සේ ඒ වන්ද කොහොමද? දැන් පොලිසියෙන් આવොත් අපි දෙන්නම ගස් කිව්වා. විචාරේ කියලා රුපියල් 10ක් අතේ තිබ්බ ගියා. ඇත්ත වශයෙන්ම මං කරපු වැඩේ වැරදි. විචී නීතියට පොලිසිය පොතේ ලියලා ඒ කටුතර වෙන්න එපා. නමුත් අර මනුස්සයා කළුදර බිස්නස් එක ඉවරයි. ඒ මනුස්සයාට ඊතර උනා. පෙට්ටියේ තියෙන වටිනාකම හැටියට මං කල්සිල් වලට ගාන ගෙවලා. ආනි මොකක්වත් නැහැ. ජය. ඉතින් ඔගේ විපස්සනා කරන මිනිස්සයා මහරයාට එහෙම වෙන්නදල්ල කකුල් දෙක ඇස්සෙන් පැනලා යන එකයි කරන්නේ. ඌට කියලා එනවා යකෝ ඔන්න බලාගනින් කකුල උසපන්. මොනවත්වත් තමත කට්ටිය හිතනවා මහරත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහලා මං එන්නම් දකුණු කකුල උසගෙන ඉපන් මං යනකම් කියලා කියන්නේ. මොනවත්වත් නැහැ. එහෙම කරන විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි කෙලස් කියන්නේ. මාරයත් එහෙමයි. ඒ සමට එදා ඉඳලම මට කවදාකවත් විපස්සනාවෙන් තොර බුද්ධ ආගමක් හෝ බුද්ධ ආගමෙන් තොර විපස්සනාව මට තේරෙන්නෙම නැහැ. මට තේරුණේම මම මට ડોක්ටර් ෆර්නෑන්ඩෝ පරක්‍රම ෆර්නෑන්ඩෝ වයින් ඇවිල්ලා අහනවා බුද්ධ ආගම සුද්ධ විද්‍යාවක්ද ප්‍රායෝගික විද්‍යාවක්ද ඇප්ලයිඩ් සයන්ස් එකක්ද පියෝ සයන්ස් එකක්ද මම කිව්වා පියෝලි ඇප්ලයිඩ් සයන්ස් එකක් ආ ඔබ පැනලා ගියේ ඔබ පැනලා කිරියන් උත්තර දීපන් මම කිව්වා ඉට්ස් අ පියෝලි ඇප්ලයිඩ් ඒක 100ට 100ක්ම මේකෙන් ගැලවීමට දීප එකක් මිසක් මේ පොත් බැඳගෙන කටපාඩම් කර කර එකතු කර එහෙම යන පිරිසක් ඉන්නවා. ඒක මම ඒකට විරුද්ධ නෑ. ඒත් මට පේන්නේ නෑ ඉච්චර පෙන් කෙල කෙල ඉන්න වෙලාවක් අවිචලයි පැන ගන්න එකයි මට හිතෙන්නේ. ඒ නිසා ඒ චෛසික ධර්ම වල ඒකට ළඟා වෙන සමතේන්ද විපස්සනාෙන්ද අපිට ප්‍රශ්නයක් නැහැ. මේ චෛසිකේ වෙන එකේ වෙන් කළ හඳුනා ගන්න අපිට පුළුවන්. මේ ප්‍රීතිය මේ සුඛය කියලා ඒකේ උපැන්න සාතික බල බල ඉන්න දෙයක් නැහැ වැඩගත්ත පිටත් කරන්න. මේක හැබැයි මේ මේ සමතයෙන් කියලා පැමිණිච්ච කෙනෙක් දෙන උත්තරේ මේක නොවෙන්න ඉඩ තියෙනවා. මම ඒකට යටත් වෙනවා. මේ මම දෙන්නේ මම මම කරන වැඩේ. ඉතින් ඒක නිසා මේව වැඩි බරක් කරගන්න නැතුව ප්‍රයෝජනෙ සලකලා කෙරුවා පැන්න. එච්චරයි මගේ තියෙන්නේ. මේව වැඩි මේ මූල ධර්මයේ ප්‍රශ්න රාශියක් බැක්ලොග් එකකට තියාගන්නයි අනේකයි යන්නේ. සක්මන් භාවනාවෙන් නවත්තා පොඩි ප්‍රශ්නයක් වෙනවා. දැන් මම අර එක පොතක කියව වොකින් මෙඩිටේෂන් කියලා බුරුම හාමුදුර කෙනෙක් දෙක පොඩි පොතක. ඒක තියෙනවා මේ කකුල් වල මූමන්ට්ස් ගන්න අපිට ඔබ්සර්ව් කරන්න කියලා. කලව වල සිට එන මූමන්ට්ස් උත් ඔබ්සර්ව් කරන්න ඕන කියලා. ඉතින් එතකොට අපිට ඒක ප්‍රායෝගික ප්‍රමාණසිකව වගේ හරි අමාරුයි කියලා කියලා කරන්න මම හිතන්නේ මම ඉස්සලා ඉස්සලා කෙට පුත්‍රදී මතක් කරා පටන් ගන්නකොට ලේසිම ප්‍රකටම ප්‍රසිද්ධම තැනින් පටන් අරගන්න. නමුත් ඒක පටන් ගන්න විතරයි. ඒක සුහද වෙනකොට හාද වෙන්න වෙන්න වෙන්න ඒක විවිධ පැති දිගේ යන්න පුළුවන් ඉඩ ලැබෙනවා. පටන් ගන්න එක නෑ ඒව ඔලුවට දාගන්න එපා. පටන් ගන්නකොට මම හිත පිට යන්නේ මම දකුණු දිරන දකුණු තිපාව දන්නවාද කියන මේ පොළවේ ගැටීම වගේ ප්‍රධාන දෙයක් හරි දන්නවනම් එතනින් පටන් ගන්න. කරන්නේ දකුණ දකුණ දකුණ දකුණ බොහෝ වාරයක් යනකොට ඒක උරු වෙනකොට ඒ දකුණු කකුලේ පතුල විතරක් නෙවෙයි වලලු කල ඒකව සින්ක්‍රොනයිස් කරන්න හැටි ඊට පස්සේ එතනින් බර ධානියට යන හැටි කලවට ඒව ඉබේම පේන්න පටන් ගන්නවා උදාහරණයක් වශයෙන් කියන අපි මේ ස්ථානෙට නුවර ඉඳලා එන්න කෙනෙකුට අපි මග සලකුණ දුන්නොත් ඒ මනුස්සයා පළවෙනි වතාවට නම් එන්නේ කීව පොලක නතර කරලා දැනගෙන දැනගෙන තමයි මෙතෙන් එන්නේ. එනකොට උඟාවක් වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් ආපහු සරයක් එන්න වෙනවා. ඒ උඟක් වැඩ කරලා දවස් ගානකට පස්සේ. එතකොට එයාට ආයෙත් මතක නැහැ. ආයෙසර කයින් හරි අහන්න වෙනවා අඩු ගන්න හන්දි ටික මොනවද? අච්චර වැරදි කරන්නේ නැතුව ඊට වැඩිය අඩු වෙලාවකින් එන්න පුළුවන්. ඉතින් මෙහෙම මෙහෙම අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් එන්න එන්න එන්න පටන් අරගත්තොත් එවන්සේ කල් යන්න යන්න යන්න යන්න නතර කරන ආහන හන්දි ගන්න අඩු කරලා ඉක්මනට ඉක්මනට එන්න පුළුවන්. ඊට පස්සේ එයා කාට හරි දෙනව නම් උපදේශයක් යාගේ අතෙන් යනකොට මෙන්න මේ බෝඩ් එකේ තියෙන එතන යන්න එපා. ඊගාට යනකොට මේ හන්දියම නේ ඒක හැරෙන්න එපා. කියලා එයාට වෙන කෙනෙකුට කියන්න වෙනකොට අර ඉස්ලාම් දාසේ එන්න පාර ඇහුවට කියනකොට නොයා යුතු පාරවල් ටික උනත් කියන්න පුළුවන් ගතියේ. ඒ එන්නේ බොහෝ කල් ඇවිල්ලෙන් යෑමෙන් ෆැමිලියරයිසේෂන් ෆැමිලියරයිසේෂන් උඩ අපි හිතුවට වැඩියට පටන් ගන්නකොට තිබුණ දැනුම විස්තරණය වෙනවා ඒක බාධා කරන්න එපා. හැබැයි ඒක ආධුනිකයට බරක් වෙන්න දෙන්නත් එපා. ආධුනිකයට කියනවා ලේසිම දැනින් පටන් ගන්න. ඔක නැවත නැවත කරන්න. කරනකොට හිතේ ස්වභාවයෙන්ම විවිධාංගීකරණය වෙනවා. හරි ණය කොතෙන්ද ගැහුවත් ටිකක් වෙලා ඉන්නකොට ලගන මුළු ඇඟ පුරා විස පැතිරෙනවා. ඒක තමයි ණය විසි හැටි. ඊ වගේ තමයි විස්පස්සනාවෙන් අපි මේ සත්‍යයෙන් අපි තැනකට බැස ගන්නකොට ඒක පුංචි ලපයක් ඇති වුණාට අන්තිමට ඒක ණය විස වගේ මුළු දේහය පුරාම පැතිරෙන ස්වරූපේ මේක ඇත්තටම සම්පජඤ්ඤයට වැටෙන්නේ සතියෙන් පටන් ගන්න සම්පජඤ්ඤයට යනකොට එයා ඒක මේ අර හරක්කමක් කියලාපු කතාවක් තියෙන ලන්දේසි කාර්යය ලංකාවට ඇවිල්ලා රජුරන් කෝල අපිට මේ හරක්කමක් කියලා ගන්න තරම් ඉඩ දෙන්නේ කියලා. අයියෝති රජුරන් කෝල ඒක මොකද අරුව ගිහිලා කීතු කැපුවලු ලස්සන ක්‍රමයකට හරක්කම එළුවට පස්සේ මුළු දිස්ත්‍රික්ක වටේටම එළුවා. බුලත් කෝලේ හරහනේ රින්ගන හැටි දාන අහලා තියෙනවා. බුලත් කොලයක් හරහා රින්ගන්න කියලා කියන බෑනේ. බුලත් කොලේ ගාන්න කැපිල්ලක් කපන්න පුළුවන්. කැපුවට පස්සේ මාලයක් වගේ බුලත් කොලේ මෙහෙම දාගන්න. ඒ බුලත් කොලේ හරහා ගියා තමයි. ඒ වගේ තමයි ලන්දේසි කාර්යය හරක්කම එලාගෙන තියෙන්නේ. ඉල්ලනකොට ඉල්ලන්නේ මේ හරක්කම එලා ගන්න ඉඩක් දෙන්න කියලා. ඊට පස්සේ කවුරු ආරච්චිලා ඊට පස්සේ කවුරු රජුරෝ හරක්කම එලා ඉඳලා මේ හරක්කම තමයි. ඒක සම්පූර්ණ විස්තරණ කළ කපන ක්‍රමයකට මුළු දිස්ත්‍රික්ක පුරාම එලන්න පුළුවන්. අවසර ගන්න හරක් කමන දැන් මම ලයිසන් ගන්නකොට මම ගත්තේ ඉඩක් තියලා මෝටර් බයිසිකල් සඳහා. පොලිසියෙන් පාස් වුණාට බර වාහන සහ කියලා මුලින් දැම්මා. ඇප්ලිකේෂන් එකේ වෙන දාන්නේ මෝටර් සයිකල් සඳහා. මාර්යා ගහන ගැහිලුවට හැටියට ඔහම නෙවෙයි ගහන්න ඕන වැඩ. අපිත් කරන්න තියෙන්නේ ওই ලාවට නිකන් අපි නිකන් සතිය පිහිටුණා විතරයි පය තියෙනකොට කියලා පටන් ගන්න. අන්තිමක පැතිලා පැතිලා ගියාම මුළු කයේම වෙන සිද්ධියක් අන්තිමට බලන්න හැම සෛල් එකම එක පියවරක් පාසා අලුත් වීමක් වෙනවා. සෙලවී යෑමක් වෙනවා. ඒ ෂේරම දන්නවනම් අපි හොඳටම දන්නවා අපේ හිත පිට ගිහිල්ලා නැහැ. හොඳටම මේක ඇතුළේ විශේෂණ වෙලා. නමුත් ආධුනිකයට හිතන්න බෑ මේ මුළු ඇඟේ වෙන දේවල් බලන්න පුළුවන්. කළ හැකි හැකියාව හිතේ තියෙනවා. ඒ නිසා ඒකට නිග්‍රහ කරන්නත් එපා. ආධුනිකයට මේක බරක් වෙන්න දෙන්නත් එපා. පටන් ගන්නකොට තමයි ආධුනික වශයෙන් පටන් අරගෙන සම්පූර්ණ කයම දක්නාසුළු සත්‍යයකට ඉඩ තියාගෙන ගමන් කරන එකයි තියෙන්නේ. සක්මන් භාවනාව කොටස් 6කට කලින් වෙලාව හදී පිළිගන්න. ඒක සම්මාන කියන එක ගොඩක් පුරුදු කරාම ඒක ඉක්මන් වෙයි කියන්නේ ආයතන මොකද හිතන්නයි කියන්නයි ඒ දෙක අතර හරි මම ඔය ඒක නිසා හයකට කඩලා කරන්න මං කියලා දෙන්නේ නැහැ. හේතුවක් කාර්කමක් කරලා. ඒක ඒකට කමක් නැහැ. නමුත් මම ඒක නිසායි කියලා කියන්නේ ඒක ඇත්තටම යන්න බැරි කමක් නැහැ. හයක් කියලා සීමාවකුත් නැහැ ඕකේ. ඕන තරමකට යන්න පුළුවන්. ඉතල වම දකුණ කියලා එක පියවර එකට මෙන්න. ඒක නිසා වමම ඔසවනවා තපන කියලා එක පියවර දෙකට මෙන්න. ඔසෝන යවනා තබන කියලා තුරුන්ට මෙනේ. ඉතින් ওই විදිහට කඩ කඩ කඩ කඩ යන්න පුළුවන්. ඉතින් ගාන යන්න යන්න යන්න යන්න වෙලා තියෙන්නේ අර අරමුණට සමීප වෙන ගතිය, උත්සන්න ආසන්න වෙන ගතිය වැඩි. ඒකට වටපිට බලන්නවත් වෙලා ගන්න. දඩුවත් එමෙ පැද්දිලා හෙල්ලිලා කරගෙන යන්න බැරි මට්ටමකට මතුවේ. ඉතින් ඒක නිසා මේ වාහනේ වේගයයි බරයි සින්ක්‍රොනයිස් කරලා කොයි ගියර් එකේද යන්නේ කියන එක ඒ ඩ්‍රයිවර් ඒ වෙලාවට තීන්දුව කරනවා වගේ තමන්ගේ චිත්ත tattwe හැටියට සුදුසු තැනකට ගිහිල්ලා යන්න පුළුවන් උපරිමයට ගිහිල්ලා ඒක පුළුවන් තරම් කරන එකයි කරන්නේ. ඉහළ මට්ටමට යන්න යන්න අරමුණට සමීප වෙන ගාණ වැඩි. පියවරවලට කඩ කඩ යන්න යන්න මේකට කියන්නේ thin slicing of time කියලා. කාලේ ඉතාම තුනී කොටස් වලට කඩන්න කඩන්න සතිය එක තුනී මේ පතුරකින් ගන්න ධර්මෝජා ප්‍රමාණය වැඩි එක ක්‍රියාවක් බොහෝ ක්‍රියාවල් වලට කඩ කඩ කෑලි කෑලි වලට පෙති ගහලා පෙති ගහලා පෙති ගහලා කනවා වගේ එතකොට හොඳ ඕජාවක් එන්න පටන් හැබැයි පටන් ගන්නකොට සංකීර්ණ කරන්න බෑ. ඉතාලම සරල තැනකින් පටන් අරගෙන ක්‍රමයෙන් විස්තීර්ණ වෙන තැනකට යන්න වෙලාව හරි. දැන් අපි පැය කමාරක කාලයක් අරගෙන තිනවා අපි නැවත හතරට රැස් වෙනවා